හොඳයි දැන් සියලුම දෙනා ධර්ම දේශනා කර සූදානම් වෙලා තම සමාදන්ව තියෙන සීල අධිෂ්ඨාන කරගෙන සාදුකාරයක් වෙන්න. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තං ติ පජානාති वीतरागं वा चित्तं वीतरागं चित्तं ति पजानाति सदोषं वा चित्तं सदोषं चित्तं ति पजानाति वीतदोषं वा चित्तं वीतदोषं चित्तं ति पजानाति සමෝහං වා චිත්තං සමෝහං චිත්තං ติ පජානාති වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සත්‍යයකට දෙසරයක් මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන දේශනා මාලාව පවත්වාගෙන යෑමේ චාරිත්‍රාක් තිබුණේ ඊයේ දවසේ සිකුරාන දවස අපේ සතිපට්ඨාන සූත්‍ර දේශනා දවස. නමුත් මේ අද කරන්න බලාපොරොත්තු වුණ මේ භාවනා වැඩ පිළිවෙලට සකලක්ෂීමක් වශයෙන් ඒ පිළිමුණු කාර්ය බහුල භාවය නිසා අපි මේ සිකුරාන ධර්ම දේශනාව කල් දැම්මා. ඉතින් අද මේ සෙනසුරාකට කරන සාමාන්‍ය ධර්ම දේශනාව වෙනුවට ඒ ඊයේ අතපහුවෙච්ච ධර්ම කොටාසේ ඉදිරිපත් කරගනිමු කියන අදහස මතයි අද මේ සතිවත්තාන සූත්‍රයටම අපි නැවත පෙරෙන්න පෙරමුණේ. අපි ඊයේ පාර වෙනකොට මේ සතිපට්ඨාන සූත්‍රය අවස්ථා 10කට දේශනා 10කට පවත්වා දුන්නා. ඒ වෙනකොට ඒ වගේම කායන පස්සනා කොටසත් වේදනාපස්ස වේදනානුපස්සනා කොටසක් අපි අපගේ ශක්ති ප්‍රමාණය හැටියට මූල ධර්ම කාරණා මෙන්ම ප්‍රායෝගික කාරණාත් ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව අද අපට තියෙන්නේ 11 වෙනි ධර්ම දේශනාව. ඒ වගේම අලුත් ප්‍රවිෂ්ඨයක් අපි ලබා ගන්නේ චිත්තානුපස්සනාව. මෙතනදිත් සර්වචන් වහන්සේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන ඒ ප්‍රශ්නයෙන් තමයි මාත්‍රකාවට පෙළගැස්ම ප්‍රවිෂ්ඨය ලබා ගන්න. ඒකත් අපි අර කායානුපස්සන වේදනානුපස්සන වාගේ මෙතන ඒ විශේෂ යෙදුමක් තමයි චිත්තේ චිත්තානුපස්සී. හිතේ හිතානුව බලන. ඒ හිතේ හිතානෝ බලනවා කියන කොටත් අර කයේ කය ආනෝ බලනවා වේදනා වේදනානෝ බලනවා කියන වගේම මෙතන අලුත් තාලයක් අලුත් ආකාරයක් අපට හිත දිහා බැලීමට සර්වඥාන්සේ ආරාධනා කරනවා. ඒක අපිට තේරෙන විදිහට කියනවා නම් හිත සම්පූර්ණයෙන්ම බලන්න. හිත වර්ණ ගන්නන්න එපා. හිත එහෙම කරන්න යන්න එපා ප්‍රතික්‍රියා කරන්න එපා හිතට එන දේ ඒ තාලෙම බලන්න පූර්ව නිගමන වලින් තොරව බලන්න හිත සමස්තයක් වශයෙන් බලන්න ඒකකයක් වශයෙන් බලන්න හැඩගස්වන්න එපා හිතට පුළුවන් කමක් තියනවා ඒක අන්න ඒකයි මේ මුදින්ම ආරාධනා කරන්නේ චිත්තේ චිත්තාරණ පස්සේ විහෙරති ඒකට හේතුව එහෙම කියන්නත් ඒ වාගේම අපට අද මේ විදිහට අවධාරණය කරන්නත් හේතු වෙලා තියෙන්නේ මේ ආගමානුකූල ජීවිතයත් එක්ක මේ හිතේ හොඳ පැත්ත නරක පැත්ත කියලා හිතේ පැහැදිලිවම අපි පූර්වගත නිගමන වගේ. ඒක නිසා හිතට නරක හිතවිල්ලක් ආපුවාම ඒක දිහා බලන එක නරක වැඩක් කියන එක තමයි තර්කානුකූලව හිතා ගන්න තියෙන්නේ. ඒක හිතා ගන්න නෙවෙයි වැඩේ කෙරෙන්නේත් එහෙමමයි. ඒ වගේම හොඳ හිතවිල්ලක් ආවොත් හොඳයි කියලා <clears throat> හිතා ගන්න පිළිමන ගතියක් තියෙනවා. ඒක යාන්ත්‍රානුකූලව සිදු වෙන වැඩක්. හැබැයි මෙතනදී නම් සර්වඥාන්සේ අපිට ආරාධනා කරනවා මෙන්න මේ යාන්ත්‍රානුකූලව සිදු වෙන වැඩේ දිහා හොද්දක් නතර වෙලා බලන්න. අප්‍රමාදීව බලන්න. හොඳ පේනකොට හොඳ වාසයෙන් නරක වෙනකොට නරක වාසයෙන් දැක්කට නම් දෝෂයක් නැහැ. නරක අයින් කරන්නත් හොඳ එකමදා ගන්නත් ගියොත් භාවනාවක් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මේ චිත්තේ චිත්තානුපස්සී කොටහට එනකොට හතිපත්ඨානේ ඒකාන්තව පවතින විපස්සනාය පමණයි. එහෙම නැත්නම් කවදාකවත් මේ හිතේ හිතානෝ බලනවා වගේ වැඩ පිළිවෙලකදී හිතේ එන කෙලෙස් ධර්ම පිළිබඳ අපිට කවදාකවත් දැනගන්න හම් වෙන්නේ මෙවුවා දුරුකල යුතු දේ, මෙවුවා බහැර කළ යුතු දේ, මෙවුවා ආවොත් හිතට හොඳ නෑ, ඒවා දකින්නේ කොහොමද නෑ කියන අර පැරණි ධර්කානුකූල පුරුදු අදහස හිතියෝ. ඒ නිසා මෙතෙන් සිද්ධ වෙනවා හිතට එන අදහස, හිතට එන අදහසක් වශයෙන්. හිත හිත වශයෙන් බලන්න. ඒක පුළුවන් බැරිද කියන එක අපි පැත්තකින් කියමු දැනට. නමුත් මේ මූල ධර්මයේ ඉස්සරහට ගන්නයි මේ උත්සාහ කරන්නේ. කතංච බික්කවේ භික්ඛු චිත්තේ චිත්තානපස්සී විහෙරති. හිත බික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තං චි පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තං චි පජානාති. මේකේ ඉස්සරහට ගන්න නාරක පැත්ත. සරාග හිත. නැත්නම් හිතට රාගයක්, ලෝභයක්, ඊර්ෂ්‍යාවක් මසුරුකමක් මේ ආදී වශයෙන් නෝභ ගණයේ ඉලා වැටෙන රාග ගණයේ ඉලා වැටෙන සමුදේ පක්ෂේ ඉලා වැටෙන හිතවිල්ලකින් හිත ආතුර වෙනවා හිත සරාගී වෙනවා ඉතින් එතනදී සරුවචන දේශනා කරන සරාගං වාචිත්තං හිත සරාගී වූ හෝ වේවා සරාගී හිතකුයි දැනගනි ඉතින් මේකෙදී අර ධර්මය අපිට අර සම්ප්‍රදාන කූල තරහා ගන්නවා හිතක් ඇති වෙච්ච එක මකන්න ඕනේ අයින් කරන්න ඕනේ ඒක නැති කරන්න ඕනේ වැරදි දෙයක් කියලා ඒ අර පරණ ආකල්පයෙන් බැලුවොත් අපි මේ හිත බලනවා වෙනුවට ඒක නැති වංගස්ථාන කරන්න උත්සාහ කරනවා එහෙම කෙරුවොත් එකක් විශ්වාසයි කවදාකවත් රාගය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ එවද රාගය එනකොටම අපි රාගයට ප්‍රතික්‍රියා කරන එක නොවිය යුක්තක් නොපැකිය යුක්තක් බලාපොරොත්තු නොවිය යුක්තක් විදිහට කල්පනා කරන නිසා අපිට රාගයේ මුලවත් හරියට දැක ගන්න හම් වෙන්නේ අග දැක ගන්න හම් වෙන්නේ නැහැ සරාගම් වාචිත්තං කියලා කියන්නේ රාගයේ ඇති වුණා මැද කොටහ පමණයි පේන්නේ එන්නකොටම ඒකට අපි ප්‍රතික්‍රියා කරනවා නමුත් මේකේ සූත්‍ර පාළිය දිහා බැලුවොත් පේන්න තියෙන්නේ සරාගං වාචිත්තං සරාගං චිත්තංච පජානාති විතරයි. රාග හිතක් වූ වේවා රාග හිතක් යයි දැනගනි. ඉතින් අපිට වෙන්නේ ඔන්න ඔතන තිරිඟ අල්ලන්නේ නැතිලා කියන්නේ. ඔතන නතර කරගන්න බැරුව විවේකයෙන් රාගේ හිතක් මතුනේ මේක තරම් වෙන්නේ නැහැ මේක හොඳ නැහැ මේක සීලයට හොඳ නැහැ සමාධියට හොඳ නැහැ කියලා රාගේ හිත දුරු කරන්න ගන්න උත්සාහය නිසා අපිට දුරු කළත් නොකළත් කවදාකවත් රාගයේ ප්‍රകൃතිය රාගයේ ස්වභාවික ලක්ෂණ රාගයේ මුලමදාග දැක ගන්න ලැබෙන්නේ නැහැ ඒ නිසා රාග හිතක් ආපු බව දැනගත්ත විලාවක ඒ රාග හිතය හිතකුයි මම මේ බල බලා ඉන්නේ මගේ මූණට ඉදිරිපත් කරලා තියෙන රාග හිතක් කියලා ඒක දිහාම බලාගෙන ඉඳිතියොත් විතරක් පමණක් ඊගාව චිත්තක්ෂණයේදී මතුවෙන රාගය මේ චිත්තක්ෂණයේ තරම් මෝරන්න කලින් දැක ගැනීමේ අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ වගේ රාග හිතක් දැක ගන්නකොට ඒක අපි දැකගන්නේ මේ හේරුවාට පස්සේ ඒක ප්‍රකට වුණාට පස්සේ අන්න ඒ බව දැනගෙන ඊගාව චිත්තක්ෂණේ රාගයේ මතුවෙන දිහා රාගේ නොදකින් නොපතන් කියන හැඟීමකින් තොරව බැලුවොත් පමණක් ඊගා චිත්තක්ෂණේ ඒ රාගයම නැත්නම් ඒ අරමුණම වරමුණු කරගෙන මතුවෙන රාගයේ චිත්තක්ෂණයට කලින් මෙච්චර බවරන්න පොඩ්ඩකට කලින් දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට චිත්තක්ෂණ කීපයක්ම මේ රාගය ආවයි කියලා කලබල වෙන්නේ නැතුව. රාගය ආවයි කියලා ඒක නැති බංගස්ථාන කරන්න හිතන්නේ නැතුව බලන්න හිතියොත් පමණක් මේ රාගය මතුවෙන්න මතුවෙන්න මතුවෙන්න ඒකට මතුවීමට හේතු වෙච්ච හේතුව ඒක ලාමක තැනක ඉඳලා මේ අදපවතින ගොරෝසු තත්ත්වයටපත් වෙච්ච හැටි කියන්නේ රාගයේ ආදිය රාගයේ ප්‍රත්‍යය රාගයේ මුල රාගයේ ලදරු අවස්ථාව රාගයේ ලාමක අවස්ථාවල් හොඳට දැක්කීමේ අවස්ථාවක් තියෙනවා ඒක සර්වචනාසී එකක් නෙවෙයි මේ චිත්ත නියාමයක්. ඒ නිසා රාගය රාගය වශයෙන් මුලමදාග වශයෙන් දැක ගන්න නම් අපි රාගය දිහා ප්‍රතික්‍රියාවලින්තර පූර්ව නිගමනවලින්තර රාගය දිහා බැලීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ නිසා කවදා හෝ රාගය මේ විදිහේ මුලමදාග දකින්නකම් අපි රාගය අයින් කරත් නැති වුණත් ඒක తాවකාලිකයි. කවදාකෝ රාගය මෙන්න මේ විදිහට දැකලා ඒකේ මුලක් දැකලා ඊට පස්සේ තියෙන ස්වභාවය තමයි යෝගේ අග ඉබේම පේන්න පටන් ගන්න. එතන රාගය නැති වෙන්න පටන් ගන්නවා. අගක් දැක්ක දවසට තමයි අපිට රාගය පිළිබඳව අනේක ජාති සංසාරං සන්ධා විසං අනිබ්බිසං අහකාරං වේසන්තෝ දුක්ඛා ජාති පුනක් පුනං කියලා කියන්න පුළුවන්. මේ ගියේ හදන වඩුවගේ මුල දකින්න පුළුවන් වෙන්නේ වඩුව දකින්නකොටම ගහලා එනවා නෙවෙයි. එයාගේ වැඩේ කරද්දීම අපිට අපි කුප්පද්දී අපි රාගෙන් රත් කරද්දී තෙක් කරද්දී ඒ දිහාම බලන කිමේ ශක්තියක් තියෙනවා. ඕක නැති තාක්කල් අපි කරන්නේ වඩුවට උදව් කරන එක විතරයි. රාගයට පොර දාන එක විතරයි දැන හෝ නොදැන. ඉතින් දිනා පුංචි පැලියක්. එන්නේ මේ පැලේ ගාලා ගත්තේ නැත්නම් කොච්චරකම් හිතත් අපි සුචරිතවාදීෙක් වෙයි. හොඳ මිනිහෙක් වෙන්න උත්සාහ කරයි. සමහර වෙලාවට తాවකාලික తాවකාලික වෙන්නත් තියෙන නමුත් කවදාකවත් ස්ථිරසාර වෙනසක් ඇති කරන්න හම් වෙන්නේ රාගයේ මුලැඳාග නොදක. ඒ නිසා සර්වචනසේ දේශනා කරනවා සරාගං වා චිත්තං සරාගං වා චිත්තංති පජානාති කිය. ඉතින් මේකට මම කැමති මේ සාධක සූත්‍රයක් උපුටා දක්වන්න ඒකයි මේකයි නම් බොහොම ජයයට ගැලපෙනවා. උදාන පාළිය සඳහන් වෙනම එක් ගාථාවක දේශනා සූත්‍රය කියලා සර්වචන්නාංශිකේ දේශනාවේ තියෙන සර්වචන් වහන්සේ විදිම පෙන්වා දිය යුතු ලස්සන ලක්ෂණ දෙකක්. ඒකදී සර්වචන්සේ දේශනා කරනවා තථාගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේ දේශනා පරියායන භවන්ති කියලා. මහණෙනි තථාගතෝ අරියා අරියස්තු සම්මා සම්බුද්ධජනන් වහන්සේට උන්වහන්සේගේ දේශනාව දෙආකාරයක් වෙනවා ඉස්තර වශයෙන්. කතමේ ද්වි මොකද්ද මේ දෙක? පාපං පාපතෝ පස්සථාති අයං පඨම දේශනා. පාපය පාපය වශයෙන් බලව පාපය පාපය වශයෙන් දකිව ඒක තමයි ප්‍රථම දේශනාව. පාපං පාපතෝ දිස්වා තත්ත විරජ් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයං ဒ ුතිය දේශනා පාපයේ පාපයේ වශයෙන් දැක එයින් විරමණය වීමට එයින් විමුක්ත වීමට එයින් නිබ්බිදාව ඇති කර ගැනීමට කටයුතු කරව ඒක දෙවෙනි කොටස අපිට වෙලා තියෙනවා දෙවෙනි කොටස ඉස්සරහට ගන්නවා පළවෙනි කොටස මතක නැති කරගන්න. පාපයේ පාපයේ වශයෙන් දැකීම මනුෂයාට විතරක් කළ හැකි බුද්ධ උපෝධාම්බරගේ එකම උපදේශය කියන එක අපිට මතක නැති වෙලා අපි බලන්නේ පාපය දුරු කරන්න. කවදාකවත් වෙන්නේ නැහැ. කියලා දාන්න පුළුවන්. සමහර වෙලාවට අපි කර කලබල නිසා නැසුවා වගේ පේන පටන් ගන්නවා. නමුත් කවදාකවත් පාපේ මුල සිඳින්න බෑ. දැන් මෙතන පාපේ වෙලා තියෙන්නේ රාගේ. රාගේ රාගේ වශයෙන් දකිව රාගේ රාගේ වශයෙන් බලව මේක බුදුහමගේ පළමුම දේශනාව. දෙවෙනි එක තමයි රාගේ රාගේ වශයෙන් දැක එහින් ඒ රාගයෙන් නිප්පිතාව ඇති කරගන්න විරෝධ විරාගය ඇති කරගන්න විමුක්තිය ඇති කරගන්න කටයුතු කරන්නේ කියලා කියනවා. ඒ තාමත් පුංචි කලේ ඉරක් මතක තියෙනවා. වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒක තමයි ඉතින් භාවනා ජීවිතේ ඉතාමත් වැදගත් දෙයක්. තාපෝ මේ වැරද්ද හදා ගන්නවා කියන එක බොහොමත්ම සරල වැඩක්. ඉතාමත් ලේසි වැඩක්. මම මේ විදිහට සමා වෙන්න ඕන. අවශ්‍ය කළ තියෙන පාපේ පාපේ වශයෙන් දැක ගැනීමයි. ඒ නිසා සරාවේ හිත එනකොට මයි ළඟ දැන් මේ සරාවේ හිතක් කියන එක දැනගන්න නම් එසේ මෙසේ සතියක් තිබිලා බෑ. එසේ නැති අප්‍රමාදයක් තිබිලා බෑ. සෑහෙන සුතමේ ඥානයක් තියෙනවා. ඒ වගේම සෑහෙන වශයෙන් වරද්දගෙන මේ වැඩේ හරියන්නේ නැති බවට සාර්ථකත්වයක් නැති බවට Taman තුලම නිපිදා පහළ වෙලා තියෙනවා. අපි මෙච්චර රාගෙත් එක්ක වැඩ කරනවා නමුත් තාම අහුවෙලා නැහැ. මිනිහා එනකොට මිනිහා මෝරලා හමාරයි. ඒකකොටම අපි කලබල වෙනවා, පිහන්න හදනවා, මකන්න හදනවා. කවදාකවත් අපිට ඒකේ මුල දැනගෙන ආයේ නොයනාතාවයට මකා ගැනීමේ ශක්තියක් අපිට නැති වෙනවා. මොකද මේ රාගය පිළිබඳව අපිට තියෙන මහා බියස්කුළු බිය මේ බය එළවෙන සුළු සතුරු ආශ්‍රේ නොකළ යුතු මහා නපුරිකය. ඇත්ත තමයි මිනිහලන් නපුරා තමයි. නමුත් මිනිහ අයින් කරන්න මිනිහගේ මුල ගිය අල ගිය තේරම දැනගන්න ඕන. රුචි අරුචිකන් තේරම දැනගන්න ඕන. අංග ප්‍රත්‍යංග සියල්ලම දැනගන්න ඕන. ව්‍යංජන අංග ව්‍යංජන සියල්ලම දැනගන්න ඕන. ඒක දැනගන්න මිනිහා පොඩ්ඩක් ආශ්‍රය කරන්න වෙනවා. ඒ රාගේ පොඩ්ඩක් ආශ්‍රය කරන්න. ඒක නම් කරන්න වෙන්නේ සර්වචනාසිකේ ප්‍රථම ධර්ම දේශනාව. රාගේ රාගේ වශයෙන් දැන ගැනීම වල තරම් අපට මේ හොඳ නරක දෙක ඉක්මවපු සත්‍ය කරු කරන තත්ත්වයක් තියෙනවා කියලා පොඩ්ඩක් පරික්ෂා කරගන්නයි. ඒක මහ භයානක අදහසක් මම ඔළුවට දාන්න හදන්නේ. මොකද ඒ තරම් මේ ආගමයි හොඳ නරකයි කියන දෙක එකයි. ආගමානුකූල වෙච්ච කට්ටිය ඔක්කොමල හොඳ වෙන්න හදනවා. කවදාකවත් හොඳයි නරක ගලවන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක ඈඳුත්තා. හොඳ කියන තැන නරක කියන නරක කියන තැන හොඳ තියෙනවා. ඒ නිසා නරක ගලවන්න හදනකොට හොඳත් එක්කම තමයි ගැලවෙන්නේ. ඒ නිසා අපිට මේ ජීවිතේක තියෙන දර්ශනීය පැත්තේ වෙන්න පුළුවන්. තියෙන අවස්ථා තුනක් බලනකොට ඇත්තෝ සඳහන් කරන්න උත්සාහ කරලා තියෙනවා මුලින්ම තියෙනවා අපිට මේ సౌందර්ය ආත්මක පැත්තක් ජීවිතේ. ඒක තමයි කුංචි කාලේ අපි අපේ ලිංගික පරිණතයටපත් වෙනකන් අපිට තියෙනවා සුන්දර හේලිගල් ජීවිතයක්. මේකෙදි අපිට අම්ල තාත්තර කියලා දුන්නේ නැත්නම් හඳුන් අදින්න ඕනේ කියලා හැඟීමක් ඉන්නෙම නැහෙනේ. අන්දර මගේ පුංචි ගානනම් පටියක් දාලා ගැට ගහලා නැත්තම් ධර්ම හිතින්නෙම නෑ. ඒක ඉතින් මොන කර්මයක්ද මන් දන්නේ. හරීම කැමැති අඳුන් නැතු ඉන්න. අර තේරෙන්නේ ඇයි මේ මිනිස්සු මේ මාව මේ වඳින්නේ කියලා. ඒ වගේම තමයි මගේ අතට පොඩි එකක් ගත්තොත් උගේ අඳුන් ගලවන එක ගලවනවාමයි මම ඒක හිතන්නේ. ඒ වගේ ඒ කාලේ විතරම වෙන්න පුළුවන්. මේ ලෝක උනාට පස්සේ අලුම කරදරයක් තමයි කොහෙද කියලා යන කරුවා වගේ. নানা ආකාර ඇඳුම් ඇඳගෙන මේ විකටඳුන් තරගෙන අපි ජීවත් වෙන්නේ ලෝකෙම. අර පුංචි කාලේ මොනවාක්වත් නැහැ. තාමත් සුන්දර කෙලිවල් ජීවිතයක් තිබුණේ හොඳ නරක හැඟීමක් නැහැ. මේ අසුචි මේ රත්තරනේ කියලා කිසිම වෙනසක් නැතිව දෙක මත ගන්න. මේ අම්මයි තාත්තයි කියලා දැනුවා මේ ස්ත්‍රී පුරුෂය කියලා දැනනවා මේ සිංහලයේ දෙමළේ කියලා දැනනවා මොනක්වත් තිබුණේ මොන්න තරම් සුන්දර ජීවිතයක්ද නමුත් අර ලිංගික හැඟුම් පහළ වෙලා සමන් දරුවෝ බිහි කරාට පස්සේ අපිට මේ සුන්දර ජීවිතය ගත කරගන්න බැරුව යනවා මොකද අපිට පස්සේ සිද්ධ වෙනවා මේ දරුවන් ඉදිරිපිට හොඳ පැත්ත පෙන්වන්න දෙන්න මේ පුබ්බාචාරයන් වහන්සේ විදියට දෙමව්පියන්ට හොඳ පෙන්වන්න හදන්නේ කියලා ඔන්න ගැටුම් අර දරුවා මොනවාක්වත් නැතුව ලස්සන මේ පින්පිලක් වගේ ඉන්න දරුවට හොඳ නරක පෙන්නන්න ගිය ගමන් දෙමාපියොත් අතරයි දරුවන් අතරයි ගැටුම දෙමාපියෝ දෙමාපිය අතරමත් ගැටුම එනවා ඒක නිසා මේ දෙවැනි යුගයේ වෙන්නනවා සදාචාර යුගය කියලා. ඒක හොඳ නරක බිහිවීම. හැම ආගමක්ම තියෙන ඔන්නෝතරයි. නමුත් මේක ජීවිතේ මධ්‍යස්ථ අවස්ථාවක් විතරයි. සරුවචනාංශයෙන් පෙන්නවා අපි අපි අර සුන්දරත්වයේ පාවා දීලා හොඳ නරක අරගත්තානේ. ඒක අපිට වෙන්නේ තලතුණකම. මේක කියන්නේ. නමුත් මේ හොඳ නරක දෙක පාවා දෙන්නේ නැතුව කවදාකවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ නිසා වෙන විදිහට කියනවා සමතයෙන් කවදාකවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ විපස්සනාට යා යුතුමයි. විපස්සනා ජාති කරන්නේ හොඳ නරක දෙකටම එකාකාරව සලකනවා. තෝරන්නේ නැහැ, බේරන්නේ නැහැ, වර්ග කරන්නේ නැහැ, පවුය කියලා බලන්නේ නැහැ, පින්නේ කියලා බලන්නේ නැහැ, කලියුත් නැහැ, නොකලියුත් නැහැ යමක් මතුවෙනවද? මතුවෙන එක ඒ ආකාරයෙන් බලන්න කිව්වහම අපිට ඔක තේරුම් ගන්න බැරි මොකද මේ තරම්ම මේ හොඳ නරක දෙකේ අපි අල්ලබදාගෙන ජීවත් වෙන්නේ. අනිත් එක මේක පුද්ගලික වැඩක්. විපස්සනා කරන කෙනෙකුට පුද්ගලික දෙන්නේ උඩ කරන්න බෑ. දෙන්නේ එකතු වෙච්ච ගමන් ආචාර ධර්ම මත වෙනවා. සමාජ ධර්ම මත වෙනවා. මත වෙච්ච ගමන් අපිට අපේ වැඩේ කරගන්න බැරි නිසා පැත්තකට වෙන්න, අරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශුන්‍යාකාරගත වෙන්න කියන්නේ ඔය වැඩේ කරකට දාගෙන යන්න පුළුවන් ගමනක් නැහැ. පුළුවන් නම් කාර්මික පුරාවට අපි යසෝතරවත් අරගෙන යන්න තිබුණානේ. අර උදරාටි අඩුවන් රාහුල කුමාරයවත් බලන්න ගියේ. ඒ ගිහි කාලෙම දරගෙන හිටියා මේ වැඩේට දෙන්නෙකුට බෑ මේක තනි කඟ වෙනවගේ අඟවාවි. අනික හැම සතුටකටම අන් දෙකක් තියෙනවනේ. කඟ වෙනකට විතරක් තනි අඟ තියෙන එක විතර ශක්තියක් ලෝකයක් තියෙන්නේ. ඒක නිසා මේ හොඳ නරක දෙක පවතින්නේ සමාජ ආශ්‍රය තුල. අපි සමාජයේ ඉන්න තාක්කල් ධර්මානුකූල ආගමනුකූල වෙන තාක්කල් අපි හොඳ නරක දැනගන්න ඕන නමුත් මතක තියාගන්න හොඳ නරක තියෙන තාක්කල් සත්‍ය වෙන්නේ. ඒකයි සර්වඥාගේ සංකේ සූත්‍රය දේශනා කරේ සද්ධායෙන් ගත්තත්, රුචියෙන් ගත්තත්, අනුසවයෙන් ගත්තත්, ආකාර පරිවිතක් කෙරෙහිදී, දෙතිනි ඥාන කන්දේ හිදී, ඔය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔය ගත්තේ නැති කොටයි සත්‍ය තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ළඟ හොඳයි කියලා බාරගෙන ඉන්න කොටසේ සත්‍ය නොතිබෙන්නේ කියලා. ඒ නිසා අපට සිද්ධ වෙනවා අර බහැර කරපු කොටසක් මොන කොටසටත් සමාන ආකාරයෙන් සලකන්න මෙන්න මේක කියන්න පුළුවන් විපස්සනාවට දෙන්න පුළුවන් හොඳ අර්ථකථනයක් කියලා. අපේ ජීවිතය දිහා අපි නැවතත් හැරලා බලනවා හොඳට ඉදිරිපත් කරනවා හොඳ හොඳ වශයෙන් විතරක් බලන්න. නරක නරක වශයෙන් බලන්න නැත්නම් පැමිණිච්ච කාලෙට බලන්න. ඒනත හොඳ එනකොට බදා ගන්න නරක එනකොට දුරු කරන්න ගියොත් තමයි මේ සමාජයේ තියෙන මේ ආචාර ධර්ම කැඩිලා අපි අවුජාලාවක පැටලෙන්නේ. අපි ඒකකොට මේ සමාජ ජීවිතේ සත්‍යක් බවටපත් වෙනවා. මේ හොඳ නරක ඉක්මවලා අපට කවදා හෝ සත්‍ය තේරුම් ගන්න වෙනවා කියලා දැනගන්නකොට අපිට තේරෙන පටන් අර ගන්නවා බොහෝ කර්මාන්තවල ජීවිත ගිරුවොත් අපිට මේ සමාජ ධර්මයෙන් වෙන් වෙන්න බෑ. බොහෝ අල්ලාප සල්ලා වේදී ගත කරොත් අපට ওই සමාජ ධර්මයෙන් වෙන් වෙන්න බෑ. බොහෝ නිදිමරා නිදිකතාවක කරන්නත් බෑ. කනසංජනිකාව කියන සෙනඟක් එක්ක අතරමැද ඉඳලා කරන්නත් බෑ. සංසග්ගේ කියලා කියන මේ එක එකනත් එක පවතින ඇයි හොඳයි කම්පාවක් කරන මේ කරන්නත් බෑ. ඊට ඇතුළේ ඇතුළේ ප්‍රපංච ක්‍රමයක කරන්නත් බෑ. ඒවයි එනවනේ ආපු වෙලාවට ඒ මට්ටමේ සලකලා අපි පුළුවන් තරම් අපේ හිත දැනෙන ධර්මයට අප්‍රමාදීව මූණ දෙන්න. පාපං පාපතෝ පස්සත පාපේ පාපේ වශයෙන් දකිව දැනගනුව කියන මේ බුද්ධ ඥානවංශය කියන තේ තමයි මේ සතිය පන්නරේ කියන තැන. සතිය බල කවන තැන. ඒ නිසා සති බලය කියනකොට සරුවචනාංශයේ මේ දේශනාවක් කරන සාරිපුත්‍ර සාංශේ දේශනා කරලා තියෙනවා ප්‍රමාදයේ අකම්පියත්තේන සති බලං කියලා. ඒක තමයි පරිසම්පදා මාර්ගයේ සති බලය සිහියේ බලමයි මේ විස්තර කරන කෙටිම කෙටියලුව. ප්‍රමාදයේ අකම්පියක් කියන කියලා කියන්නේ දැන් හිතට රාගය ඇවිල්ලා. චරාගේ චිත්ත. ඒක කම්ප වෙන්නේ. මෙන්න මේකටයි සති බලය කියන්නේ. අපි හිතන රාගයක් ආවම කම්ප වීම යුක්තක් කියලා. මේකයි ආගම කියලා හිතනවා. මේකයි සදාචාරය කියලා හිතනවා. මෙන්න මේ කම්පණය තියෙනකම් කුප්පයි. මේකයි කියන්නේ කුප්ප හිත කියලා. අකුප්පා වෙනවා කියලා කියන්නේ හොඳටම රාගයේ තියෙන බව දන්නවා අකම්පිතයි. මෙන්න මේ හැකියාවක් තියෙන බව සරුවචනාංශය අත්දකලා කරුණාවෙන් මෛත්‍රියෙන් අපට කියලා දෙනවා කරුණා කරලා. පාපං පාවතෝ පස්සත. එහෙම නැත්නම් පමාදේ අකම්පාවෙන්ට. ඒතර පාපේ කියන්නේ හිතට රාගය ඇවිල්ලා. අපි දන්නවා. අපි කියන අප්‍රමාදී කියලා කියනවා නම් වහාම රාගය උත්සාහ දුරු කරන්න කලබල වීමයි අප්‍රමාදී කියලා හිතෙන්නේ නැහැ. මේ රාගේ අරුව දැනගත්තර ගොඩක් වෙන්න එපා. කරප්පන් වෙන්න ඕන එකක් නැහැ. කලබල වෙන්න ඕන එකක් නැහැ. මේකේ කරු සංසාරේ කෙල කෝටි ලක්ෂ වාරයක් ඇවිල්ලා තියෙනවා. මොකද පොඩ්ඩක් රාගේ රාගේ වශයෙන් බලමු. මෙන්න මේකටයි සතියේ බලමයිනේ කියලා කියන්නේ. එන්න මේකටයි කියන්නේ ගඟක් දිග පල්ලෙහාට කසාන යන එක නෙවෙයි ගඟ රැල්ව දිගේ ඉහළට කපාන යනවා කියන එක යෝගාවචරයි කියලා කියන්නේ පහළට ගඟන ගඟේ ඉහළට පුදා පින්න කියලා. ඉතින් ප්‍රවාහයට අහු වෙලා පල්ලෙහාට යනවා අපිනවා රැල්ලට වැටිලා රැල්ලට අහුනයි කිය. මේ රැල්ලට වැටෙන්නේ නැතුව රැල්ලට අහු වෙන්නේ නැතුව ඉඳලා මේ ලෝකයා කිව්වට අපිට ආපු රාගය අපට හොඳයි. රාගේ රාගේ වශයෙන් දැනගන්න රාගේ නැති වෙලා හරියන්නේ නැහැ. ඒ වගේම රාගය පිළිබඳ අපේ කියන මේ වැරදි සංකල්පනාවේ චිත්තේ චිත්තානුපස්සනාව කරන්නත් බෑ. මේ නිසා සරුවචන් වහන්සේ මේ චිත්තානුපස්සනාව විතරක් නෙමෙයි මේ ධර්ම දේශනාව නම් ගැලපෙන්නේ ඕනෙම අනුපස්සනාවට ගැලපෙනවා. නමුත් අපි කරගෙන කරගෙන යනකොට එක එක සූත්‍ර ඉදිරිපත් කරගන්නේ. මින් තමයි අපි මේ හදාගත් ආයුධේ පන්නරේ තියාගන්නේ. ඒ නිසා සරාගයේ හිත සරාගයේ හිත වශයෙන් දැනගන්න නම් සර්වඥාන්සේ විසින් පාපයේ පාපයේ වශයෙන් දැකගන්නව කියලා මේ බණ මෙතෙන් කිට්ටු කරගත්තොත් අපිට ගැම්මක් වෙනවා අපිට ශක්තියක් වෙනවා ඒ වගේම අපි මේකෙන් කල නොදැක්ක තාලයක අපේ දිහාවක අනුන්ගේ රාගේ නෙමෙයි මේ කතා කරන්නේ නාදු රාගෙත් නෙමෙයි එන්න කියන රාගෙත් නෙමෙයි මේ ඉදිරියට ආපු රාගය ගැන අන්න ඒකට අපි 100ක් පවති වෙලා මෙන්න මේකට කුලප් වෙන්නේ නැතුව මෙන්න මේකට කම්ප වෙන්නේ නැතුව. මෙන්න මේකයි සතිය බලමහිමේ කියලා කියන්නේ කියලා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් එක ලාභේ තමයි ප්‍රකට ලාභේ තමයි නොසැලෙන වෙනසක් නොවන ලාභේ තමයි ඊගාව චිත්තක්ෂණේ මතුවෙන රාගේ මීට වෙලී චිත්තක්ෂණේ කලින් දැක්කදයි ඊගාවට මතුවෙන රාගේ ඊට පෙරේ චිත්තක්ෂණ අපේට ඇති එතකොට එන්නේ එන්න රාගේ බලපින්නවා ඉතින් සාවි විපස්සනා ඥාන ගැන සඳහන් කරනකොට මතක් කරනවා මේ පළවෙනිම කියන නාම රූප පරිච්ඡේද ඥානෙදී අපි දැනගන්නේ මේ පය ඉදීමේ කැමැත්ත නිසා පය ඉදීම සිද්ධ වෙනවා සක්මණේ. ආස්වාද කිරීමේ කැමැත්ත නිසා ආස්වාදේ පහළ වෙනවා. ආස්වාද කිරීමේ කැමැත්ත නැත්තම් නොකර බැරිකම නිසා ඇතිවෙනා වූ මේ වේගය ඒක චේතනාවක්. මේ චේතනාව නිසා ආස්වාදේ කියනවා නාම ධර්ම මේ චේතනා නම් නාම ධර්ම නිසා රස ආස්වාදයේ කියන රූප ධර්මය. වායෝ පොට්ටබ්බ ධාතුව අපිට වැටෙනවා. ඔන්න ඔය දෙක වෙන් කළ ගන්න ගන්නවා නම් මෙන්න මේ චේතනාවක් එනවා. ඒ චේතනාව ඉබේම ජීවිත ආසාව නිසා එන දෙයක්. ඒ නිසා ඔන්න හුස්මක් ඇතුළට ආවක දැනගත්තා නම් හුස්ම කියන වායෝ පොට්ටබ්බ ධාතු කොටස රූප ධර්ම කොටස. ඒක දැනගන්නා වූ හිත ඒක චේතනාව දැනගන්නා වූ හිත නැත්නම් ඇතුන්නේ වායෝ පොට්ටබ්බ ධාතු බව දැනගන්නා හිත ඒක ඒක පෙන්නන ක්‍රමයේ හැටියට දැනගන්න හිතනවා ධර්ම ඔච්චරයි නාම රූප පරිච්ඡේද ඥාන කියන්නේ වෙන මොනම දෙයක්වත් අංගෙන්නේත් නැහැ වෙන මොනවත් වෙන්නේ නැහැ. තමයි ඉස්සරහින් අරගෙන මොනට මොන දාලා හිටිනවා ඒක 100 100ක් ගන්න. උන්ට වැඩි එහා වෙන ඥානයක් නැති බවක් ගන්න. මේක උනත් විශාල එකලසක් බවක් ගන්න. මේක විශාල සත්‍යයේ වෙන බවක් ගන්න. මේක මේක විශාල සමාජයක් ඕනේ බවක් ගන්න. දැනගෙන කතුළු රූස්ම ගන්නකොට අසුර ටීස් ගැනීම දැනගන්න. එච්චරයි. පහුවෙනකොට පහුවෙනකොට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම නොගැනීමේ ශක්තියක් අපිට නැහැ අනිවාර්යයෙන්ම හුස්ම අරගෙන නැතගෙන හිටියොත් චේතනාවක් තියෙන පිට කරන්න ඒ චේතනාවන් පිට වෙනවා එවලම එතකොට පිට වෙන බව දැන ගැනීමත් පිටවීමට අවශ්‍ය කරන චේතනාව දැන ගැනීමත් වගේ දේවල් නාම ධර්ම. මෙන්න මේ විදිහට ඉස්සරහට ගානපඩ පටන් ගන්නකොට අපිට කවදාවත් චේතනාව අහු වෙන්නේ නැහැ. අපිට පේන්නේ වායෝ ධාතුව ඇතුළේ වෙන පිටේ. ඔබ දිහා බලාගෙන ඉන්නකොට ඉතාමත් වැඩි වේලාවක් බොහෝ වේලාවක් ආනාපානෙ සීකරු කරගත්තට පස්සේ ආනාපානිය දැපෙන දමාගත්තට පස්සේ හොඳට තේරෙන්න පටන් අර ගන්නවා ආස්වාද හමාරු වුණාට පස්සේ අපිට හොඳ විවේකකමක් හම්බෙන්න පුළුවන් නම් ඉන්න බලන්න. ඉන්න බෑ. ඒ ප්‍රසවාස කරන්න විශාල උවමනාවක් ප්‍රයත්නයක් වෙන පටන් ගන්නවා. ඒ ඒ ප්‍රයත්නේ නැතු ප්‍රසවාසය සිද්ධ වෙන්නේ නැහැ. හරියට විදුලි පොත්තම දැම්මේ නැත්නම් ඒ ඒ විදුලි පංකා වැඩ කරන්නේ නැහැ. ඒ විදුලි පොත්තම දැම්මේ නැත්නම් ජලයේ සීතල වීම සිද්ධ වෙන්නේ නැහැ. ජලයේ රත් වීම සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ විදුලියට අවශ්‍ය පොත්තම දානවා වගේ ඇතුළත චේතනාවක් පහළ මේ චේතනාව මුලින් පේන්නේ අර රූප ධර්මයේ උඟ වේලාව බලන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒකට හේතු වෙච්ච කාරණා පේනවා සක්මන් කරනකොට තුඟා සක්මන් කරලා සතිමත් වෙනකොට ඒක එක පියවරෙන් පියවරට චේතනා පහළ වෙන හැටි පේනවා ඒක නිසා යම් වෙලාවක මේ නාම රූප දෙක කියන ගොරෝසු ඥානය පහළ වුණා නම් එම අරමුණෙහිම බොහෝ වෙලා ඉන්නකොට පත්‍ය පරිග්‍රහ ඥානය කියන ඒක පත්‍ය දැක ගැනීම, පත්‍ය බලා ගැනීම, පත්‍ය වගලා ගැනීම, යටපත් කර ගැනීම ඥානය පහළ වෙනවා. නිසා මෙවැනි ඥානයක් අත්කින් තොරව නේ පටිච්චසමුප්පාදේ පොත් ගණන් ගියේ නැත්තේ. දේශන පැය ගණන් පවත්ත නැත්තේ ඉන්නවා. නාම රූප වශයෙන් ආනාපානිය දන්නේ නැහැ. සක්මණක තේරෙන්නේ නැහැ. පටිච්චසමුපාදය පිළිබඳව වාදත් කරනවා. අන්ධ භූත වැඩක් වෙන්නේ. අන්ධ પરම්පරාවක් තියෙනවා. ඊට වැඩිය කොච්චර වෙනසක් තියනවද? තමන් ආනාපානෙ හොඳට බලන ඉන්නකොට නැත්නම් සක්මනේ හොඳට කරගෙන යනකොට මේ සක්මනේ එකම පියවරක්වත් ඒකට අදාළ චේතනාවකින් තොරව පහළ වෙන්නේ නැහැ. මේ චේතනාව පහළ වෙච්ච නිසා සක්මනේ එසවීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. යැවීමේ චේතනාව නිසා යැවීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඕක බලාගන්න යැවීම පමණක් රූප ධර්මයක් වශයෙන් කිල්ල කෝටි ලක්ෂ වාරයක් බලනවා. එකම බලනවා. නැවත නැවත බලනවා. බලනකොට බලනකොට තමයි ඒක හේව නැල්ල ඒකට හේතු වෙච්ච දේ හරියට රූප දෙනතුන් බලා ඉන්නකොට රූප දෙන නටවන නූල මේ පේනේන්ද්‍රය හදලා තියෙන කණු කිරේක මේ රූපට රටවන්නේ. බලනකොට පේන රූපඩේට කණ කියලා වාගේ. නමුත් හොඳට ඕම දන්නවා ඒ රූපඩේ විසින් අපිව වච කරන බව. කෝක දැනගෙන හොඳට බැලුවොත් ඔන්න රූපඩේ නටන නූල් ටික පේනවා. නූල් ටික බලනකොට රූපඩේ කතා කරනවා වගේ විවාද අත්තල් උඩින් ඉන්න මිනිහයි කතා කරන්නේ. අපිට වෙන රූකඩේ කතා කරනවා. එකපාරක් රූකඩ බැලුවට ඕක අහුවෙන්නේ නැහැ. මොකද කටත් අරගෙන බලන්නේ රූකඩ බලනවා. එතකොට අහුවෙන්නේ කටපුක හතපත් වාගෙන හොඳේ බලන්නේ. බලන පේනවා මේක රෙදි වලින් හදපු එකක්. එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට අපි නාලගම පේන්නේ. දුන්න ප්‍රොන් සූත්‍රය විතරයි මේ. අන්නේ වගේ තමයි සක්මන් කරනකොට කරනකොට දිගට යනකොට සක්මන ඇතුලේදී මේ ක්‍රියාවත් වීමේ මූලික ශක්තිය. එහෙම නැත්නම් මේ කියන චේතනාව දැක ගන්න පටන් ගන්නතර පස්සේ ඔබ හුදු යන්ත්‍රයක් විතරයි. ඒ චේතනාව આવොත් ඒ ක්‍රියාව නැතර කරන්න පුළුවන් జగතේ ජගත්තුවක් මටත් නෑ බ්‍රහ්මයාටත් නෑ දෙවියන්ටත් නෑ මාරේකටවත් නෑ ඒ චේතනාව આવොත් කරුණ හරිනම් ඒ පියවර හිද්ද වෙනවා ඒ පියවර හිද්ද වෙනකොට ඔන්න බරගති හැලුපත් අපිට පේනවා අපි ඉස්ලාම් දැක්කේ බරගති හැලුපත් විතරනේ ගාක් කියලා බලන්න තමයි ඒකේ හේතුව දැක ගැනීම අපි සාමාන්‍ය සිංහලෙන් කියන ජාතකය දැනගන්නවා කියන මේ කුගාක ආශ්‍රය කරනකොට අපි ආවි ජාතකය දැනගන්නවා එයා මේ අහවල් කියලා අහවල් කියලා කියලා. අන්න මේ වගේ ධර්මතාවයක් බුදුහාමුදුරුවෝ දැකලයි උන්වහන්සේ මතක් කරන්නේ <clears throat> අකුසල ධර්මයක පාපයක ප්‍රමාණයක් වෙච්ච වෙලාවක ඒකට හේතුව දැකගන්න ඒ අකුසලය ටිකක් කියලා ආශ්‍රය කරනවා. ටිකක් වෙලා කියන එක නම් වැරදි හුඟක් වෙලා ආශ්‍රය කරනවා. අකුසලයේ අස්පනා පිළිචේති මේ පිටතියෙදි ඒක දිහා බලන්නේ මේ ශක්තියක් තියෙනවා බලන්න ඉන්නේ ඉන්නේ ඉන්නේ අකුසලයට අපිව කියලා ගන්න තියෙන අවස්ථාව අඩුයි අකුසලයට අපි යට කරන්න තියෙන අවස්ථාව අඩුයි අපිට අකුසලයට යටපත් කරන්න පුළුවන් ශක්තියක් එනවා ඒනේ හේතුව මොකද මේ අකුසලයේ ඇති වෙන මෝරණ්ඩ ඉස්සලා අකුසලයේ ඇති වෙන පාර දිහාවටයි හිත ඉස්සල්ලාම යන්නේ ඒක තරුණ අවස්ථාව ලදරු අවස්ථාව දැක ගැනීමේ ශක්තියක් තියෙනවා ඒක නිසා මේ කර්මස්ථාන භාවනාව හොඳට තේරුම් ගන්න ඕනේ එකම දෙයක් සමහරයක් බලන්නයි බුදුහාමුදුර අපිට යෝජනා කරලා තියෙන්නේ. ඒකසර විවිධ දේවල් ඇවිල්ලා මේ බාධා කරන අපි ඒක ඒවා එනේන කාලේ වගේ ස්වභාවික ලක්ෂණ දැනගන්න උත්සාහ කරනවා. නමුත් මූල කර්මස්ථානයේ ගත් එක බොහෝ වෙලා ඉඳිල්ලෙන් කරන්නේ ස්වභාවය දක්වනවා දක්වනකොට ඒකේ මුල තිතිය එහෙම නැත්නම් ධම්මට්ඨිති කියලා මේකට කියනවා. පච්චේ පරිග්‍රහත් කියලා කියනවා. ඒක දැනගන්න පුළුවන්. මෙන්න මේ වාගේම සරාගයේ හිතේ රාගීකමට හේතු වෙන ධර්මයේ දැක ගන්න නම් සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. මෙන්න මේක හිතේ කලේකට වගේ මතක තියාගන්න ඕනේ. මෙන්න මේකට අටුවාව දෙනවා අපිට පුංචි අත්තරක්. ඒ අටුවාව අපිට සඳහන් කරනවා මේ අප්‍රමාදය දෙකට කරලා නැත්නම් දෙවරකට අධියර දෙකකට ක්‍රියාවත් කරන්න කියලා. කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ වශයෙන්. කාරාපක අප්‍රමාදේ කියන්නේ මොකද්ද? රාගයක් ඇති බවට අපිට මොකද්ද දැනීමක් එනවා. දැන් මම අමාරු වෙట్లా කියේ. මගේ හිත රාගී වෙලා. කියලා දැන් මම සතියේ නැහැ. මම පමාගයට වැටලා තියෙන්නේ කියලා මේ ඇහෙන් නෙවෙයි මේ සංඥා වෙන්නේ කනෙන් නෙවෙයි නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි මනසින් නෙවෙයි 아무තු ඉන්ද්‍රියකින් එන්න පටන් ගන්නවා සතිමත් වෙන්න වෙන්නේ අන්න ඕක අල්ලගත්තොත් තම අමාරු වැටලා තියෙන බව දැනගන්න කාරාපක අපමාදේ දැනගත්තොත් මෙන්න මේකට තමයි කියන්නේ පාපං පාපතෝ පස්සත කියන තැන ඊට පස්සේ දැක්කට පස්සේ වැරද්ද වැරද්ද වශයෙන් නිවැරදි කරනවායි කියන එක ඉබේ සිද්ධ වෙනවා. ඒක තමයි වෙනම යන්ත්‍රයක් ඕනේ නැහැ. අපිට අවශ්‍ය කියලා කියන්නේ මෙන්න මෙවැනි අමාරුවක් අපි වැටලා තියෙනවා. මෙන්න මෙතනයි අපි ඉන්නේ කියලා පහපේ පාර්ශ්ව වශයෙන් දැක්කට පස්සේ හිතේම නැහැ ශක්තියක් ඒක ආයේ බුද්ධ විදින්න පුළුවන්. ඉබේ මේක යන්ත්‍රයෙන්ම නැත්නම් ස්වභාවයෙන්ම වෙන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පාපේ පාපේ වශයෙන් දැක ගැනීමටමයි බුදුහාමුදුරුවෝ බලවීම බලවත්ම අවධානය යොමු කරන්නේ පාපයෙන් විරල් මේ විරජ්‍ය විරමණය එහෙම නැත්නම් විරාගය නිප්පිලාව ඒකිට ඉච්ඡර කලබල වෙන්න දෙයක් නැහැ. මේකට හුඟක් වෙලාට ගන්න දක්ෂම නැත්නම් බොහොම කැපී පෙනෙන උපමාව තමයි මේ රහස් පොලිසිය වැඩි. රහස් පුරුෂ හොරෙක් කල්ලන්න යනකොට ආයුධ ගෙනියන්නේ නැහැ යුනිෆෝම් එක යන්නේ නැහැ. ඒක කියලා කරන්නේ හොරා පැත්තකට හොගා කියලා පරීක්ෂා කරන එකයි. එන හැටි හොරකමක් කරන හැටි හොරකම අරගෙන බඩු අරගෙන යන හැටි විකුණන හැටි කට කරන දේවල් සේරම දැකගෙන තව හොරකමුත් කරද්දී තාම පොලිසියට කියන්නේ ආයේ නැහැ අහවල් එක අල්ලන්නේ කියලා. මොකද එක හොරකම නෙවෙයි දෙක නෙවෙයි තුන හතර දිගට බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකයි පුහුණුව මේ රාජ්‍ය පොලිසිය නියෝජිතයන්ද ඊට පස්සේ තමයි ඒ පුද්ගලයා රටේ පොලිසියට ගිහිල්ලා මතක් කරගෙන යනවා අන්න අසවලා මේ සියලුම කෙරුවා. මට ඕන වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන්. මම කියනවා අහවල් වෙලාවට එන්න එයා වැඩේ කරනවා අල්ලලා දෙන්න පුළුවන්. අත්කින් ලේ අත පිටම අල්ලන්න පුළුවන්. රහස් පොලිසිය යන වෙලාවේදී ආයුධ ගෙනියන්නේ නැහැ යුනිෆෝම් එකක් නැහැ. පොලිසිය යනකොට ආයුධ යුනිෆෝම් අරගෙන යන්නේ අර රහස් පොලිසිය කරන කරන්නේ හුදු සාක්ෂියක් දීමක් පමණයි. එහෙම කළා හොරේ කැල්ලුවොත් ආයේ හොරාට කවදාකවත් උසාවි කියලා බොරු කරන්න වෙන්නේ නැහැ මොකද එයාගේ ඇලර්ජි මුලදී තීරම දානවා. මේකෙදි මතක් කරන්න තියෙන වැදගත් කාරණා තමයි එන්නේ විදියට තමන් පිටිපස්සේ රහස් පොලිසිය ඉන්නවයි කියලා දැනගත්තා නම් හොරා පලාතේ වසන්නේ නැහැ. අන්නේ වගේ තමයි රාගයේ රාගයේ වශයෙන් කියන බව දැනගන්න සත්‍ය ක්‍රියාත්මකයි කියලා දැනගත්තොත් රාගයේ විලිනවා පිළිගන්නේනවා ඉන්න බැරුව යනවා එතන ඒක චිත්ත නියාමයක් අපි ශ්‍රද්ධාවල් මතක් කරගත්තා වගේ ඕනේ කුණක් අවුවට දැම්මට පස්සේ ඒ අවුවේ තියෙන ශක්තියක් තියෙනවා ඒක විස බීජ නැතනවා ඉතුරු වෙන හොඳ හරිය විතරයි අන්නේ වගේ තමයි සති ධාරාවට සති ආලෝකයේ මොනම කුණක් අහුවන මේ විදිහේම කියන්නේ මේ ಗುಣ සම්බන්ධව. පැහැද්ද සම්බන්ධව. පාපේ සම්බන්ධය තමයි සතිය තාමත්ම විචිත්‍රයි. පින්කම් කරනකොට ඔක ඉච්චර දැනෙන්නේ. ඊටදී තාමත්ම විචිත්‍ර ක්‍රියාත්මක වෙනවා පාපම් පාපතෝ පස්සත. පාපේ පාපේ වශයෙන් දැනගන්නේ නැති සතිය අකම්පිතව. නොපැකිලව. තමගේ අකම්පියක් වෙන ගැන අකම්පාව බලාගෙන ඉන්න පුළුවන් නම් මහ පුදුමාකාර හිතක්. ඒ හිත දෙවෙනි වෙන්නේ නිවන්නට පම්මනමයි. ඇත්තට මේ හිත පහළ වෙනකොට දෙවෙනි ලක්ෂණ හොඳට මේකේ තියෙනවා. විශාල ආරවචනයේ සබ්බාගම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ප්‍රථම ඥාන මාර්ග ඥානය පහළ වෙන්නේ දර්ශනයෙන් දැකීමෙන්ම පහළ වෙනවා. ආකේ පාවයෙන් දැකගත්තා නම් ඒක සුද්ධ කරන්න වෙනම යන්ත්‍රයක් ඕනේ නෑ. ඒ බීම පහළ වෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා අපි සුද්ධවන්තයෝ අපි පින් කරන කට්ටිය අපි කුසල් කරන කට්ටිය කියලා ඔයා අඳහැරේ ඕනේ නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපි අතින් වර්ධින වෙලාවේදී එතනදීම රෙද්ද හැන්ඩල් අල්ලගන්න එකයි. සබ්බ පාපස්සා කරන. මේක තමයි බුදුහාමුදුරන්ගේ පළවෙනිම වූ වැදගත්ම වූ තවවාදී. පින් කරන්නේ මොකටද? පව කරන අවස්ථාව වලක් කරන්න එක විතරයි. නැත්තම් අපේ ජීවිතවලට පිළින් ඇති වැඩකුත් නැහැ. මොකද ලොකුම පින තමයි අප්‍රමාදයේ අප්‍රමාදයේ වැඩගත් රස කොටස රසමස උලදීනේ පාපයේ ක්‍රියාත්මක වෙන අපමානයි. ප්‍රමාදයේ අපම් අකම්පියක් තියෙන සති බලන් කියන විදිහට ප්‍රමාදයේ සහ සතිය එකතුව ක්‍රියාත්මක කරන මේ තැන අභියෝගයක් අපට. මේ කාරණාව තේරුම් ගත්තනම් මේ ධර්ම කොටහ තේරුම් ගත්තනම් ඕකේ જાතියක් ආගමක් වේදයක් ඉතිලිංග පුරුෂලිංග මොනම දෙයක් නැහැ. මෙතන ඉඳලම අප කරා පැමිණෙන සෑම පාපයක්ම අපිට ධර්මතාවයක් බාටපත් වෙනවා. අපිටපත් වෙන සෑම නීවරණයක්ම අපි මෙතෙක් ලැජ්ජාවට කාරණාවක් කරගත්ත මීට පස්සේ ඒක අපිට සතිය පිහිටින සතිය බල ගැනීමට සතිය ජව ගැනීමට ප්‍රධාන සාක්ෂියක් පාඩපත් වෙනවා එතකොට තේරෙනවා මෙන්න මේ දේ නැති නිසායි දිවි ලෝකෙදී නිවන් දකින්න බැයි පාටි මේ තරම ප්‍රකටයි වැරද්ද කියන එක මේ ලෝකේ අනන්තයි අප්‍රමාණයි දුක කියන එක කිලෝරක් නෑ වේදනා කියන එක කිලෝරක් නෑ නරක හිතවිලි කියන එකේ කිනෝරක් මේ සෑම දෙයක්ම පොරක් පාඩපත් කරන්න පුළුවන්. අන්නේ දාර තමයි අපිට පුළුවන් වෙන්නේ අනේක සාසි සංසාරං කියපු තාලෙට වඩුවා දැකලා වඩුවගේ හදද්දි ඉහි රසයන් අස්තිලොත් අපිට කවදාකවත් මේ සූත්‍රය දැනගන්න හම්බ වෙන්නේ නැහැ. යන්ත්‍රය දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක රහස දැනගන්න මේ අපි අස්පනා පිට දැක දැක දන දන මේ නරක ගේ හද නැටි හොඳට බලන්න මොනම දෙයක්වත් වෙන්නේ අපි මේ වැරදි වැඩකට උපදෙස් දීලා අපි පෞෂිත කරගන්නවා කියන අදහස තමයි අපි වළක්වන එකම හේතුව මම මේ සර්වචනාංගික මේ සූත්‍රයේ ඉස්සරහින් තියෙනවා පාවං පාපතෝ පස්සත අයං පඨම ධම්ම දේශනා කියන කාරණාව සරණා බලන්නේ කියලා. ඒ නිසා ඔය කුකුසාති රජුව හම්බෙච්ච වෙලාවේදී ඉතින් සර්වචනාංගික ඉස්සරහට වඩිනවා. මොකද එතුමා රජ කෙනෙක් මොකද බිම්බිසාර රජුට බයින්ඩයක් කරනවා ලස්සන කතාවක් ඒකේ කියන්නේ කුකුසාති රජුට බිම්බිසාර රජුත් එක්ක යාළුවෙක්. රාජ්‍ය තාන්ත්‍රික රාජකම කියන. ඒ ආජුරන් හම් වෙනවා ඉතාම වටිනා කසී සතුවක්. කසී රටාවේ ඊට පස්සේ ඒක වටින්නේ හොඳ රජ කෙනෙකුට කියලා මේක කියනවා. මේ මේතන වටිනා ටැග් එකක් තියෙනවා. ඔබතුමා මේ රාජ්‍ය සභාවේ හත්වෙච්ච වෙලාවක අර පුක්කුසාගතව රැග්ගක් කරලා තියෙනවා. පිළිසෙ ඉදිරියට පිට ලියන්න කියලා තියෙන නිසා මම මේ රාජ්‍ය සභාව දිරිනවා කියලා මේක ලියන්නේ. පිළිවෙල බලනකොට ඇත්තටම රජ කෙනෙකුට වගේ කරගෙන හොඳ කසි සලියු කරා. ඊට පස්සේ දෙනක දැකලා කියන ඇත්තටමයි අපිට මේ අඳින්න පින්නේ වටින්නේ නැහැ මේක වටින්නේ රජ කෙනෙකුට තමයි කියලා ඉතින් බිම්බිසාරජව කල්පනා කරනවා මේ තරම් වටිනා දෙයක් මට ජීවමන් ශර්මා කොහොමද උදව් කරන්නේ කියලා තමන්ගේ මේ සීමයිතව කවුද කියලා කල්පනා කරනවා. කල්පනා කළොත් තමයි පත්‍රිකාවක් කරගෙන ඒක ලියනවා බුදුන් ලෝකේ පහළ වුණා කියලා. කියලා ඔක පොපුව කරා. සාහල කියනවා ඔබතුමා සත්මහල් ප්‍රාසාදයේ ඉහළටම ගිහිල්ලා කිසි කෙනෙකුගේ රටක් හනක් ඇහෙන්නේ නැති වෙලාවක. ඉතාමත් හොඳ වෙලාවක රහසි මේ පටිය දිගාලා බලන්නේ. මේ සංඝසි දිගාලා බලන්නේ. ඉතින් මේ පණිවිඩය හමුනාගත් කුකුසා රාජතුමා කවුරුත් නැති වෙලාවක සත්මහල් ප්‍රාසාදයේ ඉහළම ප්‍රාසාදයට ගිහිල්ලා එනීර විගිරියලා බලනකොට බුදුන් ලෝකේ පහළ වුණා කියලා පහළ වෙච්ච මුළු ඇඟ සහලවන්න ගන්නවා. අකෝ මෙච්චර දෙයක් මට මම දුන්නේ මොකද්ද මට හම්බුනේ මෙච්චර යන්නේ ඒ වෙලාවම තියෙනකම අපිට ඉස්සරහේ කරා. සාහිදාට ගන්නවා කප්ටි කියනවා කිසි කෙනෙක් මට අදහස් ඕනේ මම මැටි පාත්‍රයක් අරගන්නවා මම සිවුරක් හොයාගන්න මම ගීගේ අදාන කියලා ඒ ගමම වීචයට බහලා මේ ප්‍රතිපාත්‍රයක යොමු කරන වයින්වලි. පහලවල දැන් යනවා බුදුහාමුදුරුවනේ. බුදුජානකසේ දක්ෂනා මේ ප්‍රාතිහාර්ය. දැන් බුදුජානකසේ පෙරගමන් යනවා. ඉතල ගමන් යනකොට මේකත් හරි වගේ රැය වෙලා වෙන්නේ නැති මේක එච්චර නෑ. මම රැය වෙලා ගොම්මන් වෙලාවේ හම්බ වෙන බුදුහාමුදුරන්ට මේ කුඹලෙක්ගේ කුඹල් කාස්මාත ශාලාව. ඉතින් දිගලිවංශය කියනවා මේ ඒක ලොකු ශාලාවක් තියෙනවා මේක වලන් වෙලා. ඉතින් මට මේ කමක් කමිකෙක් මම මට සතර වෙන තරම් දෙන්න බෑ. ඒක මම කාලේ කොහොම කනගාටුයි. වෙන ආපු කෙනෙක් ඉන්නවා එයා කැමති නම් කරගන්න මේ කලින් ආපු කෙනෙක් අත ශාලාවේ නතර කරලා කියලා. බුදුහාමුදුර යනකොට කුක්කු සාජය කියලා කලින් නතර වෙලා. කියලා අහනවා කුක්කු සාජකින් මේ මාත් මේ වැවිදින කෙනෙක් මට මේ නතර වුණාට කමක් නැහැ. මේ අයිතිකාරය කැමති නැත්තම් ප්‍රශ්නයක් නැහැ. කා කැමති නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියලා එන්න ඉන්නවා. දැන් සර්වඥාහිර කොහොම හරි ඕනේ මේ මිනිස්යාවට එළහමේ ටික කියලා දෙන්න. ඉතින් ගිහිල්ලා අහනවා මේ ඔබතුමා පැවිදිකෝ මම පැවිදිලයි කවුරු වෙනද වැඩද මේ ගාසම්බ මේ සිද්ධාර්ථ ගෞතම කියලා බුදු කෙනෙක් පහළලා ඉන්නවා එතුමා වෙනුවෙන් මම පැවිදිලයි දැකලා තියෙනවද නැහැ කොහෙද යන්නේ මේ එතුමා බලාගෙන යන්නේ දැක්කොත් අඳුරන්න පුළුවන් අනේ මට අඳුරන්න බෑ මම දන්නේ නැහැ නමුත් මම එතුමා වෙනුවෙන් පැවිදිලයි අයිති ඒ කතාවේ වැඩක් නැහැ නේ දැක්කත් අඳුරන්න බෑනේ මම බණ ටිකක් කියනවා අහනවාද කියලා අනේ කොච්චර හොඳද කියලා බලන්න ටිකක් කියනවා කියනකොට දෙක තුන හතර කියනකොට තේරුම් අරගන්නවා මේ වෙන කෙනෙක් වෙන්න බෑ ඊට පස්සේ කියනවා අනේ මට සමාවෙන්න මම මේ යහළුවා කියලා මම මේ කතා කරුවේ ඔබතුමා ගැන දන්නේ නැතුව මම මේ රාජ්‍ය කතා කරලා ඔබතුමා ළඟට එන්නයි මේ ආවේ අනේ මං අතින් මේක වෙලා අපි දෙනගේ අල්ලාහ් සල්ලා වේදී යහළුවා කියලා කතා කිරීමේ මම පාපයක් සිදු වුණා නම් මට පාපෙට සමාවෙන්න කියලා ඒකට බුදුසසුන නැච දැනගන්න එතකොට යාළුවෙ වෙන්න තියෙන පරිවර්තිතලා ඉවරයි ඉතින් බුදුහාමුදුර සඳහන් කරනවා පොකුසාති පාපේ පාපේ වශයෙන් දන්නවනම් ඒක තමයි සජීවී බුද්ධ ආගම කියන්නේ. මේ බුද්ධ ආගමේ බුද්ධ ධර්මයේම පණ කෙරෙන කොතනද පාපේ පාපේ වශයෙන් දන්න තැන. ඒ සම්බ පාපේ පාපේ වශයෙන් දැනගත්තා නම් උඹේ මෙන්න තියෙන සිල් සිත් වෙලා තියෙනවා මම සමාව දෙන්න ලෑස්ති කියලා. ඒකත් මේ අර පාපම් පාපතෝ පස්සත කියන සූත්‍රයේම කිතු කරන්න පුළුවන් තරම් අපි ඒ නිසා කාගාරි කරත්තක් දක්වනවා නම් එතුම හදන්න ඕනේ නම් එතුමිය හදන්න ඕනේ නම් අපිට පුළුවන් තරයට උදව් කරන්න වෙන්නේ ඒ ඇත්තටම තමන්ගේ පාපේ පාපේ වශයෙන් දැනගන්න උදව් කරනවා මිසක් ගහලවත් බැනලවත් දඬුවම් කරලවත් ඉඟි කරලවත් තොකු මොන්නම දෙකින්වත් වෙන්නේ අපටත් අවශ්‍ය කරලා තියෙන්නේ අපි ආශ්‍රයෙන් යම්ම කල්යාණ මිත්‍ර දේවා සිද්ධ වෙනවා නම් අපි එකිනෙකා කණ්ණාඩියක් වෙන්න ඕනේ අපි ඒකම අපි හොඳ ගමනක් යන්න කියලා හොඳට සැරසිලා කටයුතු කරනවා. නමුත් අපි දන්නේ නැතුව මේ නහයි කුණක් පිටරලා තියෙනවා කියන එක කෑල්ලක්. අපි කණ්ණාඩියෙන් බලන්නේ නැතුව කොච්චර සැරසිලා ගියා. ඔය සුදු පාට කෑල්ලක් එහෙම තිබුණා. කොහොම මේ කොහොම වේද දකින්න මනුස්සයට හරිය අපහසුවට පස්සේ කියන්නත් සිටියක් නැහැ. හොඳම වැඩේ තමයි කණ්ණාඩියක් ඇල්ලුවා නම් මූණට ඉති විචාර වැසිරේ කියලා නාහි සුද්ධ කරන්නේ. ආන්න වගේ තමයි බුදුසසුන් වහන්සේ මේ අපි ළඟ තියෙන පාපේ උන්වහන්සේ දැකලා කියන්නේ ලැජ්ජයි. මොකද ඇඳගෙන ඉන්න ඇඳුමේ හැටියට කොච්චර සැලකිලිමත් කෙනෙක්ද මේ මේ රූපේ. නමුත් අර ඉස්සරහා තියෙන කුණ පේන්නේ. ආහනේ වෙලාවේ මූණට කණ්ණාඩි අල්ලනවා. දැක්කම නිවිල සුද්ධ කරනවා. ඒක අහන්න දෙයක් නෑ. ඒක පිළිබඳව ඔබට මම කියලා දෙන්න ඕන කමක් නෑ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ කුණක් තියෙන බව පෙන්වන එක විතරයි. එච්චර පාපම් පාපත්ව පස්සට කියලා කියන්නේ. නිසා රාගය ආපු වෙලාවේදී අපිට කවුරු හරි ඉගෙනපත් වෙලා. ඕකෙන් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඕකන කලබල වෙන්න දෙයක් නැහැ. දැන් ඔබට ඔය වින්න ඇයි වෙලා තියෙන්නේ? ඔබ කක්කමක් වෙලා තියෙන රාගය ඇවිල්ලා. ඒ රාගයේදී රාගයේ වශයෙන් බලන්න. සරා ගන්නවා චිත්තං සරා ගන්නවා චිත්තං තිබදාන. ඔක කියනකොට අපිට කවදාකවත් ගන්නක් වෙන්නේ නැහැ. මෙන්න මේ තාලෙට ඒක දුව මේකේ අකුසලයක් ඒ අකුසලයේ අකුසලයේ වශයෙන් දැක ගන්න බුදුහාමතර මේක කියන්නේ කියලා බැලුවොත් බුදුහාමතර ඉස්සරහා ඉන්නා වගේ බුදුහාමතර අපි ළඟ ඉඳගෙන අපිට කියලා දෙනවා වගේ ධර්මයේ මොනතරම් පණ කියන දෙයක් මෙව රකින්න සංඝයා කියලා කියන්නේ වඳින්න වටිනව නේද කියලා පුදුමාකාර බණක් කියන වටංග. ඒ වෙන මොනක්වත් නිසා නෙවෙයි මෙතෙක්කල් බැහැර කරන්න හදපු නොදකින් ඔබතන් කියලා විදි කරන්න හදපු රාගය අපිට දැන් ආර්ය සත්‍ය අවබෝධ කර දීමේ ප්‍රධාන අතුරු බවට පත් වෙනවා. අපි හිතන්නේ එහෙම නෙවෙයි ඔක රත්තරන් යතුරක්. ඔක නිවන් පොරේ තියෙන්නේ. මේකට රත්තරන් ඉන්නේ මගේ කියන නගින්න ඕනේ. ඕක ඉතින් කසී සලුවකින් හදාගත්ත පාවඩිනෝ පාරට යන්න කියලා. කොහයක්වත් නැහැ කුණ උඩක තියෙන. කුණ කුණ වශයෙන් දැකීමයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් මේකට ලෑස්ති දරන්න කියනක මම ඔය බණහන කටේ ඉසු කරනවා. නමුත් මේ විදිහට බලන්න පටන් අරගත්තොත් නම් වෙන සිද්ධ වෙන බවට මම වගේ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ මේ පළවෙනිම ධර්ම දේශනා ක්‍රමේ අපි ඒකාන්තව මෙතෙක් පන්නලා ගියා. අපි පාපේ ලක්ෂණ පාපේ මකන්න උත්සාහ කරනවා. කොටින්ම ඒක හොඳට පේනවා අපි අනුන්ගේ වැරද්දක් දැකපුවාම කොච්චර කුලප් වෙනවද කියන එක. හරියට අපි කවදාකවත් සත්‍ය කරලා නැහැ. අනිවාර්යයෙන්ම හැරලා බලන්න ඕන අනුන්ගේ ළඟේ වැරද්ද. වැරද්දක් බව දැනගත්තේ අපි කරපු නිසානේ. නැත්තම් කොහොමද ළඟේ වැරද්දක් කියන්නේ? කොහොමද වැරද්දක් කියලා ලියවිලා තියෙන්නේ. ඒසයි ඥානන්ද සාංශ කියලා කියන කටුකුරු සාංශි උඹට මට ඒ සංදේශනේ මට කවදාකවත් අනුන්ගේ වැරද්දක් දැක ගන්න බෑ මම නොකරපු જાතියක් කියලා. ඒකට අපි හදන්නේ කියම කොච්චර සුද්ධවන්ත විදිහට කතා කරන්නේ. අපි කොච්චර විවස්ථා හදනවද? අපි කොච්චර වෙලා ගන්නවද මේ මේවා හරියට කරන්න ඕනේ, දරුවෝ හරියට හදන්න ඕනේ, රජෝලිය දෙවිලා රට්ටු හදන්න හදනවා, දොස්තර එක දෙවිලා ගෙඩ්ඩු හදන්න හදනවා, ගුරු එක දෙවිලා ශිෂ්‍යව හදන්න හදනවා, ඊගොම පේන දෙවිලා දරුවෝ හදන්න හදනවා. ඒක නයි ඒක නයි කොහොමද කන්නදී අල්ලගත්තම මොකද වෙන්නේ? ඒක නෙවෙයි යුක්ත කවදා හරි වෙනසක් වෙන්නේ ඔතනනේ මේක නේ බුදුහාමුදුර මේ ලෝකෙට පහළ වුණේ එහෙනම් බුදුහාමුදුරන් පුළුවන්කම තිබුණනේ ශිෂ්‍යයන් වෙනුවෙන් හොඳ නීති පද්ධතියක් හදලා කියලා පිස්වම් පාන හේතු වෙනුවෙන් හදලා කියන්නේ. ඒකට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආවේ ලෝකෙ. බුදුහාමුදුරුවෝ පාපේමත් වෙච්ච යම් సంతානයක තියෙනවනේ. අනේ సంతානෙට සතියමත් වෙලා මම දැන් ඉන්නේ පාපික කියලා කලබලයක් නැතුව බලන්න පුළුවන් නම් බුදුන්ක. මේ පසනාහිත. ඉතින් කාලාන්තරයක් නැහැ, දේශාන්තරයක් නැහැ. ඉච්ඡිකුස භාවයක් නැහැ, ඉන්දියාවේ පුදුලේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මේ චිත්තානුපස්සනාවට විතරක්ම නෙමෙයි මම මේ නැවත මතක් කරනවා. මේ ධර්මයේ ආදානයේ චිත්තානුපස්සනාව විතරක් නෙවෙයි ඕනම අනුපස්සනාවකට. අපි ආනපානය කරනකොට අපි හිතමු අපි හොඳ නරක ભેදයට ගියා නම් ආනපානේ හරියනකොට සතුටක් ඇති වෙන එක ස්වභාවයනේ. නමුත් මේ සතුට සතුට වශයෙන් අඳුරගත්තේ නැත්නම් මාන්නේ වැඩිනවමනේ. මට ආනපානේ හරි ගියයි කියලා ඒකකටත් අහුවෙලා. එහෙම නැත්නම් අපිට ආනාපානේ හරියන්නේ නැහැ. මට කොච්චර භවනා කරත් හරියන්නේ නැහැ. අද හරීම අවුලයි කියලා. අපිට චිත්ත වික්ෂෝපයක් පහළ වෙනවා. ඒ වික්ෂෝපේ පහළ වෙච්ච දා අපි වික්ෂෝපයටපත් වුණා නම් අපි ආනාපානේ ගැන උත්සාහ කරන්නවත් නැහැ. නෝ සතුට ආවිලා සතුට වගේම වික්ෂෝපය ආවිලා වික්ෂෝපය වශයෙන් දැනගත්තා නම් ඊට ලැබිච්ච දා කාය ආනාපානට අපිට යන්න පුළුවන්. ඒ නිසා මේ හොඳ නරක දෙකේ මේ හොල්මනේ. මේ හොඳ නරක දෙකේ කියන මායාව කොටින්ම විපස්සනා ශේෂ්ඨයේ බිම තියලා තියෙනවා. මේක මම හිතනවා මම මරණකම කියන්නේ එකම බණ. කොච්චර කිව්වත් මේකදී මේ සදාචාර සම්පන්න මිනිස්සයා හරීම කිපෙන ගතියක් තියෙනවා මේ හොඳ නරක එපයි කිව්වයි කියන. හොඳ නරක ඉක්මවන්න කිව්වයි කියන. විශේෂයෙන්ම මේ නරක දැකලා නරකේ මූණ බලන්න කිව්වයි කියන කතාව හොඳ වෙලාවට බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කළා තිබුණේ නැත්නම් එහෙම මම හරි අවුලක වැටෙනවා. හැබැයි එකක් නෙවෙයි ඒක පොලක නෙවෙයි. මේ ඔය උදාන පාණි සූත්‍රයේ කියන හැම තැනකදීම සර්වඥන්ගේ තාමත්ම මහා කරුණාව මහා ප්‍රඥාව ක්‍රියාත්මක වුණේ වැරද්ද සිසුවෙද්දීම කිසි බයකින් තොරව ඒ පැහැදිලිම නේද මට ගායි මේව සමට නරකක් කියයි මේව වරදවා ගනි කවදාවත් දැක්කේ නැහැ ජීවිත පරිත්‍යාගයේ මූණට ගිහිල්ලා හර්ෂයටම මූණට කියලා දෙනවා. ඒකයි බුදුහාමරගේ තියෙන තෙද. හරියටම කියලා කියනවා මෙන්න මෙතනයි දෝෂේ. කර්මාකල දෝෂේ දෝෂේ වශයෙන් දැකගන්න ඒ කවදාකවත් පුදුල කියලා ගන්නෑ. ඒක බුද්ධ කෘත්‍යය. බුදුජානනාංශ ළඟට ආවම කෙනෙකුට හම්බෙන ප්‍රධානම ලාභය තමයි තමන්ගේ තියෙන පින් දැනගන්න එක නෙමෙයි. දස්සකම් දරගන්න එක නෙවෙයි. තමයි කියන අඩුපාඩු පන්තිකේ. ඒක සර්වචනාසි දේශනා කරන සබ්බපාපස්සා කරන කුසලසෝප සම්පදා. සබ්බපාපස්සා කරනන් යන්නේ නැතුව කවදාකවත් කුසලිත උපසම්පදා කරන්න බෑ. එනිසා ඉස්ලාම කරණ තියෙන්නේ පාපේ පාපේ වශයෙන් දැනගත්තා නම් ඊගාවට හිත ඉබේම තමන්ගේ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා ඒ නරක නරකෙන් අයින් කරගන්න. ඒක නිසා මේ නරකේ රාගය වුණා, ద్వේෂය වුණා, මෝහය වුණා, සංකීර්ත චිත්තං වුණා, විකීර්ත චිත්තං වුණා, අනක්මය අනුත්තර චිත කුයි එකට එකයි. අපි මේ සූත්‍රය දැනගත්තා පස්සේ මේ යතුරු දැනගත්තා පස්සේ මේ සමීකරණ දැනගත්තා පස්සේ අපිට වෙන්න තියෙන එකම දේ තමයි වැරද්දක් දුකක් කනගාටුවක් පශ්චාත්තාවයක් අපි ලෝකේ තියෙන මේ නරකයි කියලා හිතන දේවල් තියෙන්නේ අන්නේ වාගුවාම ඒව දිහා පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු චක්කමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විඥාවුදපාදි ආලෝකෝ උදපාදි මේ නරක මේ දුක මේ සමුදය ධර්මයේ දිහා පෙර නොසු නොවිරු ආකාරයෙන් බලන්නේ කියනවා අපිට. අන්නේ දාටක් හැදෙනවා කියන්නේ. ඥානෙ පහළ වෙනවා කියනවා. ප්‍රඥාව උපදිනවා. ආලෝකය පහළ වෙනවා කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර නරකයි කියලා හිතන ටිකේ ඉක්මවා බලීම. පිළිමිද බැලීමක් සිදු වෙනවා. ඉතින් මේක කරන්න ගියාම තමයි කෙලෙසෙයිදෝ නමන්ට බයලජ්ජ දෙක නැති වෙයිදෝ පාපයක් සිද්ධ වෙයිදෝ සිල්පද කැඩෙයිදෝ කියලා හරියට බය කියනවා. ඒක නිසා කියන්නේ මුලින්ම හොඳට සීලක පිළිගන්න. පිට හොඳට සමාධිය එන්න ආරින්න. සමාධිය ආවත් ධානයකට සමවැදෙ නැත්නම් අනිවාර්යයෙන්ම මේ රාගහිත, පීත රාගහිත, දෝෂහිත, පීත දෝෂහිත, මෝහහිත හිත මොහිත වගේ එකකට එකක් ගෑවිලා ඉන්නේ ලැජ්ජ බයක් ඇතිව නෙමෙයි මේ රාගේ තාපු තැන්නම පිටරාගීට එන්න පුළුවන් දෝෂේ තාපු තැන්නම මෛත්‍රීට එන්න පුළුවන් මොහේ තාපු තැන්නම විද්‍යාව පහළ වෙන්න පුළුවන් මේ හිත මොහේ ආවයි කියලා මොහ වෙන්නේ ඒ චිත්තක්ෂණ විතරයි මොහ වෙන්නේ ඒකයි චිත්තක්ෂණ සම්පූර්ණ අලුත් චිත්තක්ෂණ රාගේ හිතක් ආවට ඒ හිත කැල්ල කැඩලා යන්නේ පූර්ණ ඒක ආසාදනය වෙන්නේ. ඊගා චිත්තක්ෂණේ විතරාගයට බොහෝම ලෑස්තියි. නමුත් අර රාගයේ නරකයි කියලා බලන එක දිගටම හිතන්නේ චා මගේ හිත කෙලෙසුයි කියලා. මේ හිතක් මගේ කියලා බාර ගන්න වැඩ කරන්නේ. නමුත් මෙන්න මේ විදිහට රාගේ රාගේ වශයෙන් බලන්න ගත්තනම් ඒ රාගය ඇවිල්ලා දඟලන නලියන වෙලාවේ හිත මේ මේ ආකාරයක වැඩ කරනවා. ඒ රාගේ ගියාට පස්සේ හිත තන්නේ කර සුදු කඩදාසියක් වගේ අනිතින් ඕන දෙයක් බාර ගන්න ලෑස්තියි. අපේ හිතේ තමයි මේවා හොඳ නරක වශයෙන් බෙදලා තියෙන්නේ. කුටිම්ම රූප ධර්මයකට යන. වායුති වායු දහසේ ලක්ෂණ වෙනන්නේ කොහොමද? ධරණ ගතිය සහ හොල්ලන ගතිය කියන. ඒ ලෝකෙ පැත්තෙන් බලනකොට දෙක සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම දෙයක්. යමක් ධර්මවා කියලා කියන්නේ හෙල්ලෙන එක නතර කරනවා කියන එකයි. ඒක අනිත් පැත්ත තමයි හොල්ලනවා කියන්නේ. මේ දෙකම වායු දුනේ ගුණේ. නිසා දැනීමක් කවදාකවත් ලෝකේ පවතින්න බෑ හෙල්ලෙන්නෙම හෙලීමක් නැතුව. හෙල්ලීමක් ලෝකේ කවදාකවත් පවතින්න බෑ ධර්ම ශක්තියක් නැතුව. කුණුසුමක් කවදාකවත් ලෝකේ පවතින්න බෑ සීතලක් නැතුව. සීතලක් ලෝකේ කවදාකවත් පවතින්න බෑ උෂ්ණයක් නැතුව. මේ දෙකටම අපි තේජෝ කියලා කියනවා. ඉතින් මේක අපි දැන් මේ සීතල වෙලාවට අපිට තේජෝ වෙන්නේ උණුසුම පමණයි මොකද ඒක හොඳයි. ඒ වගේම උෂ්ණ වෙලාවට තේජෝ කියන්නේ සීතල පමණම මේ දෙන්නටම තේජෝ කියලා කියනවා. නිසා තරාගී සහ විතරාගී හිතේ කිසිසේත්ම වෙනසක් නැහැ. අර තමාදී අකම්පියක් අකම්පියක් කියන හති බලන් කියන න්‍යායයට බලනවනම් තරාගීත තරාගී හිත වශයෙන් දැනගත්තාම ඒකත් චිත්තානුපස්සනාව. විතරාගී හිත විතරාගී වශයෙන් දැනගත්තා ඒකත් චිත්තානුපස්සනාව. අපි කියන්නේ බෑ තරාගී හිත තරාගී වශයෙන් දකින්න චිත්තානුපස්සනාව දෙවෙනි වර්ගයේ නැත්නම් විතරාගයේ හිත විතරාගයේ වශයෙන් දැකීමේ චිත්තානුපස්සනාවේ පළවෙනි වර්ගයේ කියලා එහෙම එකක් නැහැ. එහෙමනම් මේක කියලක් නැහැ. ඒ නිසා සරාගම් වාචිත්තා සරාගම් සරාගම් වාචිත්තං පජානාති කියන කියන කාරණාව අපිට ආරාධනා කරගන්න ඕනේ අපිම පෙර නොයසූ නොවිරෝතායකට. පුම්බේ අනනුසුතේසු ධම්මෝසු විදියට රාගේ හිතක් එනකොට රාගේ හිත අල්ලගන්න එකයි. රාගේ හිත පස්සේ දැනගන්න. පස්සට ආවේ එනවනම් හොඳට දැනගන්න සතිය දිනුලා නැහැ. ඒක හරියට කියනවා ආනාපානය කරගෙන යනකොට හිසිවිලක් එනකොටම කුලප් වෙනවනම් සතිය දිනුලා නැහැ. අපි බලන්න ඕනේ හිසිවිලි පවතිද්දී ආනාපානය කරන්න පුළුවන් නම් සම්පූර්ණ දියුණු සත්‍යක් තියෙනවා ඒක. පහුවෙනකොට පහුවෙනකොට පුළුවන් වෙනවා හිසිවිලි කොච්චර තිබුණත් වේදනාව කොච්චර තිබුණත් හතර ආනාපානය බේරගෙන යන්න. ආනි වගේ චිත්තානුපස්සනාදීකට බේරන්න නම් අඛණ්ඩව යන්න නම් රාගයේ හිතෙනකොට රාගයේ හිත බව දැනගන්න. ද්වේෂය කියනකොට ද්වේෂය හිත දැනගන්න. මෝහය කියනකොට මෝහය හිත දැනගන්න. විතරාගය කියනකොට විතරාගය හිත දැනගන්න. විත මොහි කියනකොට විත මොහි දැනගන්න. විත දෝෂය කියනකොට විත දෝෂය හිත දැනගන්න. කොච්චර එතන ඉතිරි ඉවර වෙන වැරද්ද තියෙන්නේ එතකොට. කවදාහක්වත් අගුකොන් ඉතුරු වීමක් නැහැ. නිත්‍යයක් ඉතුරු වෙන්නේ. එතන එතන එතන සුද්ධ කරනකොට කීයදහරි රාගයේ හිත රාගී වශයෙන් දැනගන්නවා නම් එතන තදංග නිබ්බුතිය කියන එකම නිවනක් චිත්තක්ෂණයක නිවනක්. වීත රාගයේ හිත වීත රාගයේ හිත වශයෙන් දැනගන්නවනම් ඒහා සමානම ශක්තිමත් එක චිත්තක්ෂණයක නිවනක් ඇතන කියනවා. ඒක නිසා තදංග නිබ්බුතිය කියලා. ඒ තද් අංග ඒ චිත්තක්ෂණයම පහළ වෙන හිත ඊගා චිත්තක්ෂණයට වේදන්නේ. මෙන්න මේ විදිහට නිවන තදංග වශයෙන් දකින්න පුරුදු වෙ නැත්තම් ඔය සෝවාන් සකදාගාමී ආදී ඉස්තිරසාර නිගමනයක් ඉස්තිරසාර නිවනක් සාක්ෂාත් කරනවා. මේ තදංග නිබ්බුතිය නම් බණ කියනකොට හේතු ගන්න දෙන්න පුළුවන්. නමුත් බාර ගන්නවද නැද්ද කියන එක අපි සම්පූර්ණ ප්‍රේක්ෂකාගාරයට ඉඳ තියෙනවා. නමුත් මේක උත්සාහ කරපු කෙනෙක් නම් සීලේ උත්සාහ කළා සමාධි උත්සාහ කළ කෙනෙක් නම් මේක අලුතක් වැටෙනවා. ඒක නාහපු දෙයක්, නොකරපු දෙයක් කිරුවොත් මොකද කියලා කුසල ඡන්දයක් පහළ වෙනවා. කරවැලීමේ ආසාවක් පහළ වෙනවා. අහල වුණාටම හරියන්නේ නැහැ. කීපතාවක් කරනවා. කරලා හරි ගියොත් එක ධර්මතාවයකට හරියට. රාගයට හරිය ඒ ක්‍රමයේමයි ද්වේෂයට හරියන්නේ. ඒ ක්‍රමයේමයි මොහයට හරියන්නේ. ඒ ක්‍රමයේමයි ඔය විචිත්ත හිත, සංක්ෂිප්ත හිත, අමහග්ගත හිත, මහග්ගත හිත, සෞත්තර හිත, අනුත්තර හිත කියන කොයි එකක් නම් ටිකක් විතරයි. හිත දිහා හිත විදිහට බලන්න නම් මේන මේ විදිහට අපි මූලික දේ දැනගන්න ඕනේ. ඒකට කෙලස් ආපු වෙලාව කෙලෙස් වශයෙන් දැනගන්න පුළුවන් නම් ඉච්ඡක නිවනක්. ඒක වැඩි ධර්මයක්, ඒක වැඩි කුසලයක්, ඒක වැඩි විපස්සනාවක් නේ. ඒසා බලන්න අපි මේ කෙලෙසක් ආවම ඒ කෙලෙසක් කියන එකට කම්ප වෙන ගැටි නිසා සංසාර කොච්චර කාලයක් ඇවිදින්නද? මම කියන අපි කියන මේ ධර්මයේ හරිනම් අපි මේ කියන ධර්මයේ නම් ඉදිරියට මාර්ගයේ මේ කෙලෙසක් ආවම මේ කෙලෙසක් කියලා තැවීම නිසා ඔන්න කෙලෙසක් ආවම කෙලෙසක් කියලා තැවෙන එක තමයි කෙලෙස් කියලා කියන්නේ. ඕනම පිළිසුදයක් කියලා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා කෙලෙස්. කෙලෙසේ කෙලෙසේ බව දැන ගැනීමයි ඥානය කියලා කියන්නේ නිවන කියලා කියන්නේ. ඒ නිසා මේ සංසාරේ නිවනයි ළඟ ළඟ තියෙන්නේ. කිසිසේත්ම දෙක අතර ලොකු වෙනසක් නැහැ. අසින් නෙළුම් බඩක් වල තිබු වතුර බින්දුවක් නෙළුම් බඩේ ගෑවිලත් නැහැ නැත්තේ නැහැ. නෙළුම් බඩේ ඉන්නකොට එහාට මෙහෙට වෙවි තියෙනවා. ඒ වගේ තමයි රාගයක් එනකොට රාගේ රාගේ බව දැනගත්තා නම් ඒ චිත්තක්ෂණේ නිවනේ. රාගයේ විඳ ඇති වුණාමට කියලා ලැජ්ජ වෙලා බය වෙලා කුලක් වුණා නම් කෙලසුක. නික්ලේශී බව සංකේශී බව ළඟ ළඟ. සංසාරේ සහ නිවන එක ළඟ. දැනීම සහ නොදැනීම එකිනෙක අත්වල බැඳගෙන තියෙන හරියට උණුසුමයි සිසිලසයි එකට අත්වල බැඳගෙන අපි දෙකටම තීජෝ ධාතු කියනවා වගේ. පැහිරන ගතිය, පිටු කරන ගතිය දෙක දෙකට අත්දැකන ගතට පස්සේ අපි ආපෝ ධාතුව කියනවා වගේ දැනීම සහ නොදැනීම මේ දෙක අතර පුදුමාකාර සමීපකමක් තියෙනවා. දැන් ධර්මානුපස්සනාවට යනකොට ඔක ඊටත් වැඩි ඉලෙක්ට්‍රික් වෙනවා. කායනුපස්සනාව ටිකක් ඈතින් ඈතින් වගේ වේ. වේදනානුපස්සනාවට කොට සාස්මනිකාර මට්ටමට, චනපංගුර මට්ටමට, චනික මරණය දක්වාට යනවා. චිත්තානුපස්සනාවට යනකොට විදුලිය අකුණු කොටනවා වගේ. ඇඟට දැනෙනොන දැනෙන ගානට යන්න පටන් ගන්නවා. ධම්මානුපස්සනාවේදී ඒක මොනවාක්ද නෑ විදුලි වේගයක් ඇඟේ යනවා වගේ වහාම මේ ධර්මයේ අකායික බව. දැන ගන්නකොටම අහනකොටම ප්‍රත්‍යක්ෂ කරනකොටම ඒ වෙනස සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක තමයි ධර්මයේ සජීවීවම කියලා කියන්නේ. අපි ඉස්සරහට දෙන සංජීවව ලබනාත්මකම පිසිද්ධ වෙන්නේ. හොඳට සිල්ලා කියන්නේ පස්සට අපිට ආනිසංස ලැබෙයි. කිව්වා පරණ කතාව. දැන් කවුරක්වත් ඒව කරන්න කැමති නැහැ. මොකද මොනවා වේද විශ්වාස දැන් අපිට ඕන කරනවා මේ දැන් කරනකොටම ආනිසංස. ඒ සඳහයි මේ පස්සනා නොකර කොහොමද අපි එකින් යන්නේ? තහනේදී මේ වගේ වහානි සංසදන ගතියක් තිබුණත් ඒ පස්සනායි කරව දැක්කන්න බෑ. සීලේ වහානි සංසදන ගතියක්, සමාධියේ වහානි සංසදන ගතියක් විපස්සනායෙන් බැලුවේ නැත්තම් බෑ. ඒ නිසා බොහෝ දෙනෙක් හරියට මේ අප්‍රමාද ධර්මයේ ප්‍රමාදයක් බවට පත් කරගෙන පාරමිතා පුර පුරා ධර්මයකට පාඩම් කර කර එහාට මෙහාට විකුණ විකුණ අපරාධ කාලය ගත කරනවා. ඒක තමයි නියම ප්‍රමාදය වෙන්නේ. මොකද මේ ධර්මයත් එක්ක වෙලම් කරන්නේ ඒකෙදිත් ඒක ප්‍රමාදයට කරව ගන්න. නමුත් මේ රාගයේ වගේ ධර්මයකුත් අරගෙන ඒ වශයෙන් ඒ විශේෂයෙන් එළඹ සිට සියෙන් ගත කිරීමෙන් රාගයේ රාගයේ වශයෙන් දැනගැනීමට උත්සාහ කිරීමෙන් රාගයේ සම්පූර්ණ මුලමදාග දැනගෙන අපිට විච රාගී වෙන්න පුළුවන් ශක්තිය දැනගත්තා නම් අපි මේ අහක දාපු මේකුණක් කරගෙන ඒකෙන් කියලා දාමක් කරලා ඒක සංසොරක්පත් කරගත්තා වාගේ මෙතෙක් කල අපි ප්‍රතික්ෂේප කරපු නරක පැත්ත අපි කෙලස් කියලා හිතුව පැත්ත දිහා අලුතෙන් බලන්න පුරුදු වෙනවා ඒක කායික දුචරිතයක් ආවත් වචී දුචරිතයක් ආවත් මේ විදිහට කියන මනෝ දුචරිතයක් ආවත් අන්නේ ඒකේ වෙලාවේ ඒ තාලෙම බලන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ඒ මනුස්සයා යම් බුදුහාමුදුරේ කියලා අවුරුදු පිටර ගානකට පහුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ බුද්ධ දේශනාවේ තියෙන මේ සජීවීකමයි. අප්‍රමාදී ගතිය Taman තුළට සාක්ෂාත් කරගැනීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා මේ සතිය ඒ සාමාන්‍ය වැටි වැටි නැගිටින අවස්ථාවත් ඊට පස්සේ සතිය අඛණ්ඩ වෙන අවස්ථාවත් සති බලයක් පාටපත් වෙන අවස්ථාවක් වෙනකොට අපි ලෝකෙදී බලන ක්‍රම විකාර වෙනස්කමක් වෙනවා. ලෝකේ නඩ වෙනස් වෙලා නෑ ලෝකේ ලෝකෙමයි. ඒ බලන අපි වෙනස් වෙච්ච නිසා අපිට මේ ලෝකෙත් වෙනස් වෙනවා. බලන දෘෂ්ටි කෝණේ විස්පය වෙනසක් ඇති වෙනවා. ඒ නිසා අපි අන්නේ වෙන දෘෂ්ටි කෝණයක් ඇති වෙන්නේ ඇති වෙන වෙනස ලෑස්ති වෙලා. කාය නිර්පේක්ෂව, ජීවිත නිර්පේක්ෂව මේ ධර්මයේ කියලා කියන්නේ මේ පහුගිය ධර්ම මත හෝ එන්න තියෙන ධර්ම මත ක්‍රියාත්මක වෙන එක නෙවෙයි එළඹ වර්තමාන ධර්මයේ මතමයි ඒ සඳහා අභීතව මුහුණ දීමෙන්මයි අපිට මේ කරන්න පුළුවන් කියන ඒ වීරත්වයෙන් ඉදිරියටලා කටයුතු කරනවා නම් එසේ කලයින් කරපු කුණු කොටේ තමයි අපි වුණ සත්‍ය කියන උගක් ආරීදදී. අන්නේ වෙනසයි කියනවාට පස්සේ බරපතලම ප්‍රශ්නේ හිටින්නේ ඒක කොහොමද කාටවත් ඒත්තු ගන්නන්නේ කියලා. කොච්චර වචන කතා කරා කිසිම කෙනෙක් මේක පිළිගන්න ලෑස්ති නැහැ. යම් ප්‍රමාණයකට ඒ පුද්ගලයා තුළ අත්දැකීම් කම්පං පංගුවක් වෙනවා. හිතන්නේම මේක මේ සහැල්ලු කරගන්න හදනවා. එහෙම නැත්නම් මේ බරපතල දෙයක් පුංචි කරගන්න හදනවා කිය. ඉතින් ඒ නිසා සංනිවේදනයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසාම ව්‍යාකරණ ක්‍රමයෙන් භාෂා මාර්ගයෙන් මේක දෙන්න අමාරුයි. නමුත් වෙන දෙන්න ක්‍රමයකට එකම ක්‍රමයක් තියෙන දේශනා විලාසය පමණමයි තියෙන්නේ. ඒ නිසා අපි අප්‍රමාණ උත්සාහයක් කරන්න ඕනේ කොහොමද සාක්ෂාත් කරගන්න ඊට පස්සේ පුළුවන් තරම් සාදා වේදාගත්තොත් තමයි මේ ධර්මයේ සජීවීකම එන්නේ. ඒක තමයි අපි මේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධාර්ම ශ්‍රවණය තුලින් සත්පුරුෂ මේ ධර්මාධර්ම ජීවිතය තුලින් යෝනිසෝමනසිකාරය පහළ කරගෙන එන්නේ එන්නේ එකම චිත්තක්ෂණයක්වත් පහළ නොදා එකම චිත්තක්ෂණයක්වත් අතන යන්නේ පරියන්කේ වේවා, සක්මණේ වේවා, එදිනෙදා වැඩවල වේවා. මෙන්න මේ විදිහට කරන්න බැලුවොත් පමණක් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන ගතිය එනිනම් අතට අල්ලන්න පුළුවන් ගන්න වෙනවා. කෑලි වබන්න පුළුවන් ගන්න වෙනවා. දැන් අපි කියන්නේ කොට දාපු මච්චිය වාගේ. පුංචි දෙයක් වෙච්ච ගමන් බුද්ධමාකාර සැලෙල්ලක් එනවා. නමුත් මේ විදිහට ධර්මයේ තියෙන සජීවීකම ඇවිල්ලා දුකටත් සැපටත් හොඳටත් නරකටත් පාපයටත් කුසලයටත් ඔක්කොටම එකම එක සති ධර්මයේ අප්‍රමාද ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට අද තුල මේ අෂ්ටලෝක ධර්මයේ කෙරේ නොසැලෙන ගැතිය බුදුමාකාර විදිහට එන්නේ එන්නේ එන්නේ එන්නේ ඉන්න පටන් ගන්නවා. ඒකවල මිනිස්සු අපිව කොන් කරනවා. කිසිම කැක්කමක් නැති මිනිස්සු මොනවා කිව්වක් ගණන් ගන්න නැහැ කියලා කොන් කරනවා. ඒක එකපාර කරන ලාභයි. ඊට පස්සේ ආයෙත් සැරයක් ඒ ධර්මයේ කියලා දෙන්න ගියාම අර පස්සකම හනන සරුවචන් වහන්සේ කිව්වා වගේ පුදුමාකාර විදිහේ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් මහා කරුණාවක් නැතුව ඒ වගේ මේක අවබෝධ කරගෙන මේ මහා ප්‍රඥාවක් නැතුව මේ වැඩේට බහිනවයි කියලා කියන්නේ මහා මාර්ගය. ඒකයි ඉස්සල්ලාම අපි මේක සාක්ෂාත් කරගන්න. ශක්ති ප්‍රමාණය සාක්ෂාත් කරගෙන අපි මේ දරුවන් දෑවැඩි දෙන්නවා. පුළුවන් ක්‍රමයකට මේක මාර්ගයෙන් අපි පන්නරේ තියාගත්තොත් පනවවා ගත්තොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් තාම සුළු කරක් අතර තමයි මේ ධර්මයේ පවතින්නේ. කියන්නේ චිත්තාන වසනාව කියලා කියන්නේ විහිළුවක් නෙවෙයි බොහොම ගැඹුරු කොටසක්. ඉතින් මේ පිළිස වලිකාගෙන උමනාවෙන් ඉදිරියට යන පිරිසක් නිසා මම හිතනවා කීප දෙනෙකුට විශේෂයෙන්ම තමයි මේ වෙනකොට කාලා තියෙන මැටි ගණන් වාර්තාව ගන්න දන්න අයට මේ මන ඇනකොට තේරෙයි. ඇයි මේ පටලැවුනේ? මොකද මේ අනිච්ච අනිච්ච කියවට අනිච්ච වැටෙන්නේ නැත්තේ? මොකද මේ දන දන දන දන රාගයම කරකැවෙන්නේ? ඒ නිසා අලුතෙන් බලන්න. කුසල ඡන්දයක් පහල කරගෙන මුලක ඉඳලා දානය, සීලය, සමාධිය, ප්‍රඥාව සෑම දෙයක්ම තියා. කැටි හැකියෙන් බැලීමේ දකැලීමේ ශක්තිය ඇති කරගන්න නම් අපි මේ කාරාපක අප්‍රමාදය කියන වැරදුනා කියන අලුතෙන් එන මේ දැනීමට අලුත් සංවේදී භාවයක් ඇති කරගන්න. කුලක් වෙන්න දෙන්න. පය වෙලාවේ කුලක් වෙන්න දෙන්න. කාරාපක අප්‍රමාදය ඇවිල්ලා ඊට පස්සේ තමයි කාරක අප්‍රමාදය වැඩ කරන්නේ. කාරාපක අපමාදී කියලා කියන්නේ විශාල ප්‍රොජෙක්ට් එකක feasibility report එක වගේ. ඒ ප්‍රොජෙක්ට් එක හරියනවද නැද්ද කියලා බලන්න ක්‍රියාත්මක වෙන්නේ ඉස්සරහ ගොඩාක් තොරතුරු රැස් කරන්න ඕනේ. සම්පූර්ණ තොරතුරු රැස් කරලා පස්සේ තමයි මේ සුළු දීලා අපි ඒකට මේ සලසුම ක්‍රියාත්මක ක්‍රමසහවිදි ඊට පස්සේ ක්‍රියාවක් තියෙනවා. අපි දැන් වෙලා තියෙන තොරතුරු රැස් කිරීම සකච්ඡා කරලා දාලා වහාම ක්‍රියාත්මක වෙන්න හදලා කියලා. කවදාකවත් මේ ව්‍යාපාර හරියන්නේ නැහැ. ඒ නිසා අපිට පොඩ්ඩක් මේ උපේක්ෂා වෙලා ධර්මයේ අශෝක ධර්මයේ කම්පාවෙම මෙතෙක් අලුණා ඒ නිසා තමයි අපිට කොරස්පටි වතාවස ගන්න බැරි වුණේ දැන් ඒ නිසා විවේකීව මේක දිහා බලලා වැරද්ද හොඳ දෙකේ දෙකටම සමහිතේ සත්‍යමත් වෙන්න හැබැයි විචිත්‍රම කොටද සිද්ධි බහුලම කොට සිද්ධ වෙන්නේ වැරද්ද දකින්න දවසේ ඒ කෙටි විදියට ගන්නකොට හරිම සෙල්ලක්කාර පැත්තක් තියෙන ජීවිතේ. ඒ නිසා මේ විපස්සනා භාවනා කරන මනුස්සයා අමුතු සතේ. මොනවාර ආගම පිළිබඳව තිබුණු මේ මතිමතාන්තර කේ විශේෂය මේ අභියෝග කරන්න පටන් ගන්නවා. හැබැයි කරුණා කරලා මේක බාහිරට පේන්නේ නැති වෙන කරන්න. රහින කීක පටන් අරගත්තොත් අපි මේක කරත් කරගෙන ආපු ගියාගෙන ආපු වැඩ පිළිවෙලට අපිම හරස් වුණා වගේ පේනවා. ආගමික සංවිධාන අපි ප්‍රධාන වශයෙන් සතුරු විදිහට සලකන්න පටන් ගන්නවා. කවදාකවත් මේ විපස්සනාට පණියාගම් වලින් බාධාවක් නැහැ. කවවම දාකවත් නැහැ. ඒක හොඳට බලන්න. එන්නේ බාධා බුද්ධාල වෙනයි. ඒකයි තාමත්ම කනගාටුදායක තත්ත්වය. ඒ නිසා මේ කටයුතු කරනකොට රහස් පොලිසිය මිනිස්සයා යුනිෆෝම් දාන්න නැතුව ආයුධ දාන්න නැතුව යන්න වගේ තොරතුරු රැස් කරන්නේ. තොරතුරු හම්බුනාට පස්සේ අපිට පොලිසියට ගිහිල්ලා ඉන්ටර්වියු දාගන්න පුළුවන්. ඒක බුදු සාධන වාක්‍යයෙන් වැඩි කරගතයි. එතකන් කරන්න තියෙන්නේ තමන්ගේ තියෙන මේ ඒ ඔත්තු සේවාව ක්‍රියාත්මක කරන එකයි තියෙන්නේ. ඒ සඳහා චිත්තානුපස්සනාවට වෙනකම් මේක කීතු නැහැ කියන එක මම නැවත මතක් කරනවා. නමුත් මම හිතනවා අද මේක කියමට මේ සූත්‍රය ඉලි කරගන්න හොඳ වාතාවරණයක් තියෙනවා. අනුන් දිගේ ඉඳලම බොහෝ මහන්සියකින් සත්‍ය පිළිගන්න උත්සාහ කරලා කියනවා. වැරදිලා දිනන පුළුවන්, හරියලා දිනන පුළුවන්. ඉඳා ගන්න ඉස්සලා කවුන්ට්ස් බැලන්ස් කරනකොට මේ මයින්ඩ්ෆුල්නස් කියන ලයිට් එක පොඩ්ඩක් දාගන්න. දාලා කවුන්ට්ස් බැලන්ස් කරලා බලන්න. එතකොට සුද්ධ ලාභේ තියෙනවා. ඒක සුද්ධ ලාභේ තියෙන්නේ වැරදිලා තියෙන සෑම දෙයක්ම සත්‍යයට අහු වෙනකොට හරියමක් වෙනවා. හරියට කියලා තියෙනවත් ඔක්කොම හරියට යනවා. ඒ නිසා එදා ඉඳලා සතුටින් අපි මේ කරන වැඩේ වෙන කවුරුත් ස්තුති කරනකන් ඉන්නවා. අපි විසින් මේ ස්තුති කරගන්න ඕන. ඒ කියන්නේ නම් කරන්නේ නෙවෙයි. එහෙම නැත්නම් කාටවත් මේක තේරෙන ගමනක් නෙවෙයි. ආනේ විදිහට අපි මේ hina වෙවි. නැත්නම් බුදුහාමුදුරුවෝ සුන්දර විශ්ව ගමන් කරපු බුදුහාමුදුරගේ සුගත ගුණේ සිහිපත් කරගෙන අපි මේ ගමන සත්‍යයෙන් යන්න ඕනේ යන්න නම් අපි මේක නරක දැකපු එක නරක නරක වශයෙන් හොඳ හොඳ වශයෙන් දැක ගන්න ඒ පාපම් පාපතෝ පස්සති කියන එක ඉස්සර කරගන්න. අපිට වෙලා තිබුණා ඊට පස්සේ දවස් කරනකොට මේ පාපම් පාපතෝ දිස්වා තත් නිබ්බින්දති විරජ්‍යති විමුක්ති කියන එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක හුදුත්‍ය ඒක විතරයි. පාපේ පාපේ වශයෙන් දැක්කා නම් ඊට පස්සේ පාපෙට තන දරා ගන්න බැරි වෙනවා. ඒක රහසතු පොලිසි ක්‍රියාත්මක වෙනවා දන්නවා නම් හොරු වැඩි කල් කරකෙන්නේ. ආන්නේ වගේ අපේ කෙලෙස් අපිටම දැනගෙන මේ චිත්තානුපස්සනාව සාර්ථක කරගන්න නම් මේක වැරදිච්ච එකම දෙයක් අත්විඳ කරන්නත් එපා. මේ මනසට වැරදි හරි බලන එක නෙමෙයි කියන්නේ හරියට තරද්දක් දෙකට මේ ලැබෙච්ච කිහිපේ විගයටම අප්‍රමාදීව කටයුතු කිරීමයි. ඒ නිසා අද දවසේ රැස් කරගන්නද මේ සියලු කුසල ශක්තිය නිසා මේ ධර්ම දේශනායි කාමතු ගෞරවයෙන් සාධාරණ වෙන කම් දීමේ රැස් කරගන්නා කුසල නිසා තම තමන්ගේ මේ කරගෙන යන ප්‍රතිපත්තාන වැඩ පිළිවෙල විජුව විශ්වසනීය භාවයේ අදිෂ්ඨාන පූර්වක තව තව කරගෙන යනන්ට එක එකාන තම තමන්ට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව මම මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම අප්‍රමාද භාවය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව කියනකමක් කලේ යමක් තියෙනවා නම් අපි ඒක පිළිබඳව කීටි විසින් ලක් කරමු එහෙම නැත්නම් මේ අද දවසේ රැස් කරගන්න ලද මේ විශාල කුසල් ශක්තිය විශේෂයෙන්ම අපේ මේ දේවල් වලට උපකාර කරන පේන නොපෙන සියලු දෙනාට අපි වෙනකට වඩා අලුත් එකකින් අපිට බාර දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ඥාතියින් පින්පමුණවන්න තියනවනම් ඕනම කෙනෙක් පිළිබඳව කල්පනා කරන්න මේක එපයි කියන කෙනෙක් ඇත්තේ නැහැ. ඕනම ඥාතියින් වෙනුවෙන් කරන් දෙන්න කෝප දානයක් අපිට කරතෑවි. ඒ වගේම මේ වගේ බණ අහලා මේ වගේ භාවනා කරලා අපි නිතරම ප්‍රාර්ථනා කරගන්න ඕනේ. අලුත් කරන්න කරන්න කරන්න තමයි ඒක ඒ තව තව සුද්ධ වෙලා එන්න පටන් අරගන්නේ ආන්නේ කාරණා සඳහා ඉඩ ගන්න ඉස්සලා කීච කලේජමක් තියෙනවා කියලා අපි පොඩ්ඩක් අහලා බලමු නැත්නම් අපි යනවා මේ දෙවියන් පින්දීම ආදී කටයුතු කරන්න. යනවාසේ කෙලෙස් කෙලෙස් නැසක පස්සේ ඒක මෙහි කිරීම සරලට මුත්තම සම්බුද්ධ වාසනය කරන්නේ වගේ ඉතින් මේක මෙහි කරගෙන යනවා ඊට පස්සේ නැත්නම් දැක්කලා දැක්කට පස්සේ කොහොමද ඉන්නේ කරන්නේ දැක්කා නම් එතනින්ම මේ කෙලෙස් සහ මූණට මූණ දාපු හිත තුලින් පුදුමාකාර ක්‍රම සහ විදි මතුවෙන්න පටන් ගන්නවා. කල්යතු සලසුන් කරපු කිසිම ක්‍රමයක් වැඩක් නැහැ උතෙන්. අවශ්‍ය කරලා තියෙන්නේ දැන් මේ සර්පේක පිලාවක කුලප් වෙලා දුවන්න දුවන්න ඉසනවා කියනවා. අපිට කන්දේ සර්පයා කරන පොඩක් නතර වෙලා මේ කාටද සංඥාවක් කරන්න ඕන නැත්නම් හිතපු තරමට ඉවසපු තරමට විස නතර කරගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිච්චාම බොහෝ දෙනා මැරෙන්නේ ෂොක් එකට නෙවෙයි. බයයි. ඒ නිසා එකම දේ තමයි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැඩිලා තියෙන කියලා දැනගන්න පුළුවන්. ඒක අමාරු දෙයක්. දැනගත්තා නම් ක්‍රමසහවිදී ඉන්න පටන් ගන්න. මේ ක්‍රමසහවිදී මහ තුච්ච දෙයක්. ඒකේ වෙලාවේ කල්නාගිට දෙයක් කල්ැතුල හැතිකර ඉන්නවා කියලා කියන්නේ ඒ තරම බයයි කියන එකයි. ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඒ සිද්ධියට මොන දුන්නා නම් ක්‍රමසහවිදී මත වෙනවා. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැත්නම් මම කිව්වේ අර සිල්වියක් වදනවා මම බලන්නේ ගහකොඩුලා ඉඳගෙන මොන ක්‍රමසහවිදියක්වත් මොකක්වත් නැහැ. සාමාන්‍ය බබේ කමලක මොන තරම් දැන් කියන ක්‍රම හැටියට ආරක්ෂා වීදු ක්‍රම තේ මොනක්වත් නැහැ. ඒ සාජාතන්නේ කියනවා. ඒ වගේ අපිට අවශ්‍ය කරන තියෙන මේ දෙයට මේ නොසැලෙන ගතිය කියනවා. කම්ප වෙන්නේ නැතුව. ඒක තියා බැලුවනම් මේ ක්‍රමයේ අහන්න හදන්න එපයි කියලා කියන ක්‍රමයේ අහන්න හැදිල්ලෙම අපි තර්ක මනසකට ඉඩ දීලා සිද්ධියේ මේ කියන නවම ගතිය සිද්ධියේ තියෙන පුළුවන් නැවුම් ගතිය අපි හානි කරනවා සිද්ධියට මුණ දෙන්න. ඒ සිද්ධියට මුණ දෙන්නම් ඉතින් වෙන මොනවාක්වත් බෙදින් පාල සාමිවරය කිව්වේ නැහැ බාලදස්ස ව්‍යාපාරය කියලා. ඔච්චරයි කිව්වේ. impromptu improvisation ඔච්චර ලස්සන දේ ලෝක ඇත්තම නැහැ. ඒක ඕන දෙයක් හරියටම වැඩේ කරන්න පුළුවන් නම් ඒ මනසේ බාලදක්ෂය තමයි. ඔය බාලදක්ෂයන කොච්චර කලින්ද බුදුහාමුදුරු මේක කියලා තිබුණේ එන ඕන දෙයකට ලෑස්තිලා ඉන්න. සූදානම් ශරීරයේ එළඹ සිට සිහිය තියනවා නම් අපි හැම වෙලාවෙම ජීවත් වෙනවා. සැලසුම් කරනවා නෙවෙයි සැලසුම් කරන මියා කවමදාක සැලසුමක් ක්‍රියාත්මක නෑ. All appointments lead to disappointment. Therefore have an appointment with the disappointment. There is no disappointment. දුක දුක කියන්නේම ඩිසපොයින්ට්මන්ට් එකක්. ඒ නිසා අපි හොඳටම දන්නවනේ හරි දුකෙන් හරින්නේ. ඔබ වරින් කිය. ආවට පස්සේ ওই කියන තරම් යකා කඳු නැහැ. ඉතින් මයින්ඩ්ෆුල්නස් කියන එක වචන කීපෙ ඉස්සර ගන්න. අනේ be here and now. Mindfulness කියන්නේ ඕනම සිද්ධියකදී ඒ ඒ වෙලාවේදී තියෙන රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැත්නම් වෙන එකක් නැත්නම් ආසාවක් ගෙන විතර වේදනාවක් කොයි දේ හෝ ඒ වෙලාවට 100%ක් ඒකේ ඉන්න එකයි. here and now. එතන ගැන මයින්ඩ්ෆුල් වෙනවා. එහෙම නැත්නම් ඒකේ පිළිබඳව ඉන්ඩිෆරන්ට් එහෙම නැත්නම් choicelessly awareness එක. choiceless awareness කියලා කියනවා. එහෙනම් silent awareness කියලා කියනවා. රියැක්ට් කරන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන් කම. අපිට මේක පුළුවන් සාමාන්‍ය කුසලයේදී පුළුවන්. හරියන වෙලාවට පුළුවන් අපි සතුටු වෙනවා. නමුත් වැරද්දේදී ඒකනේ බුදුහාමුදුරන් සිද්ධ වුණේ උච්චර කල් ඇවිල්ලා කවදාකවත් මේ ජාති දුක ඇති වෙන්නේ කොතෙන්ද කියලා බලන්න මේ රාගය දිහා රාගයේ වශයෙන් බලන්න පුරුදු කියලා තිබුණේ නැහැ. අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිපිසං ආකාරං ගවේ සම්දු දුක්ඛා ಜಾති ගුණක් පුරා. මේ දුක් වෙන ಜಾති අනන්ත අප්‍රමාණ. පුණගේ මේ මේ ඒවා දැක්කට පස්සේ හොඳට වැඩ කරන්න කියලා බලන්න පුළුවන්කම තියෙනවා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ ඒකෙන් හිත කලර කරගන්න නැතුව වර්ණ ගන්න ගන්න නැතුව කුපිතින් නැතුව නරක වැඩක් තමයි හිතෙන්නේ. හොඳට බලන්න පුළුවන්. යපිට වෙලා ගියේ එහෙම බලහිනවනම් චක්කමක් නැහැ කියලා නේද? මම මම එදත් මතක් කරා සුනාමි එන වෙලාවේදී අපිට පසළොස්වක දවසක් පොයේ වැඩ පිළිගත්ත උනේ පහුවෙන්ද මම හොඳ වැඩක් නෙමෙයි මම කරපු වැඩේ පැසිකිලි කරන ගමන් බල බල හිටියා ගාන්ධි සුමාගේ චරිත කතාව. හරි ෂෝක් වෙලා පොත් කියවන්න ආයෙකුත් නැහැ ඉතින් ඒක කච්චි දන්නේ නැහැ. ඉන්නකොට එයා කතා කරලා කියලා තියෙනවා ඒ මානව හිතවාදියෙක් මම නාන්දි විතර හිටියේ නැහැ. අර කියලා තියෙන ඒ මම වැසිකිලිච්ච මට මතකයි කියනවා. ඒ හිරෝෂිමා නාගාසාකි කියන දෙකට බෝම්බ දාන්න සිච්චේ ඇහුණලු යාට. ඇහුණ ඉලාදී කල්පනා කරලා මගේ එක මයිල් ගහකට හෙලෙනවා කියලා. වේගයක් ආවද තරහක් ආවද මට මගේ හිතවත් දැඩි වුණාද මනස පිටුවත් තද වුණාද කියලා දැනගත්තට දලවලු. එහෙම දෙයක් උනේ නැතුව ඊට පස්සේ දැනගත්තොත් මම මේ වැඩේ සුදුසුයි කියලා. මේ වගේ අසාධාරණයක් වෙනකොට කිපෙනවා නම් එමුණ කිසිසේත්ම සමාජ ජීවිතේ සුදුසුෙක් නෙවෙයි. සංජානන මම කියන්නේ තේරෙනවා කියලා. කවදාකවත් සීමංගල ගොඩක් කොස්කටවත් අත දාන්න බෑ. ඒ දේ වෙද්දි බලන්න පුළුවන්කම තියෙනවා. පේන්නේ නම් නිකන් හරිම චක්කමක් නැති, තේරුමක් නැති, හැඟුමක් නැති වැඩක් කියලා. ඉතින් ඔය වැඩේ කරලා තමයි අපි මෙච්චර කාල සංසාරේ බ්ලාස්ට් කියේ. දැම්ම ගන්න ඕනේ ඒක අසාධාරණේ වැරදි දෙයි බලන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවා. බුදුහාමුදුරුවෝ අපිට ලයිසන් එක දීලා තියෙනවා. මේකයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් බලන්න. එතකොට ගන්න තියෙනවා නම් බොහෝ දුරදි යනවා. අර කලබලේ කක්ක මුක්ක ගන්න දේවක් නෙවෙයි. නමුත් අර කලබලකාරීත්වය තමයි මොනක් කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ එහෙම බෑ. මොහරි හරි දැනගෙන හරි අර උජාර අත දාපම මොකේක හරි අහුවියක් ඊට පස්සේ කට්ටිය සන්තෝෂයි අපි සන්තෝෂයි සියල්ල සතුටින් සමාර වෙනවා දුකේ තමයි. මේ පොඩ්ඩක් නැතරලා බලන්න පුළුවන් නම් භවතුන් වෙනසක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රමාදී සත්‍ය කියනකට දෙන්නේ අපි යම් මොහොතක පූර්ණ වශයෙන් ජීවත් වෙනවා නම් එතන ඒක අප්‍රමාදී නැති කරන්න බෑ. ඒ වගේම තමයි යමක් තියා බලනකොට අනුන්ගේ දෙයක් බලන්න දිහා බලන වගේ ශක්තියක්. ඒකට අහුවෙන්නේ නැතුව ඒකට හැඟුම්බර වෙන්නේ නැතුව ඒකට ඇටෙන්නේ නැතුව යන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ පුළුවන්. ඒකට හැඟුම්බර ලෝකයේ අපිට පේන්නේ චක්කුමක් පැතුමිනේ ගුණධර්ම අඳුර නැති කෙනෙක් සදාචාරයක් නැති කෙනෙක් කියලා එන්න බටතයි. දීගයි කියන්නේ ගහක මුලක් කාට යන්න කලයි කියන්නේ මොකද රස්කොලන් ඕවා ගැන අපි ගැන කලකන්නේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ඒක. ඒ නිසා අපි වෙන වැරදි කියනවනේ පංචිල් බලපහ හෝ වෙන ධර්ම ඒ සෑම දෙයක්ම වැරදුනාට පස්සේ මේක අපි කියලා බාරගත්ත පස්සේ තමයි අපි ඔබට ගෙවන්න ඕනේ. අපි මේක කියන්නේ හේතු ධර්මයක් නිසා වලවිච්ච පහළ ධර්මයක්. පහළ ධර්මයක් ඒකදී අම්මන්ට බැලීමේ සුද්ධ අයිතිවාසිකමක් තියෙනවා. සුද්ධ අවස්ථාවකුත් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් බලමු. ඊට පස්සේ රකින්න සීලය ඊට පස්සේ කවුරුත් රකින්න කවුරුත් වෙන අඬවක්වත් කරන්න දෙන්නේ නැහැ. එතකොට මෙන්න සීලයක් කියන්නේ. එතෙන්ද යනකම්ම සීලය කියලා කියන්නේ පිටින් අංගාපු එකක් පයර කරන දෙයක්. එහෙම නැත්නම් මේ මුනිචාර කරන දෙයක්. ඒ සීල පන්නර ලබන්න ඕනේ තමයි සීල්පද රකින්න වෙලාවට, කර්ම වෙලාවට ඒක බලන්න පුළුවන් ශක්තියක් කියනවා බෑ. ඒක තිරසනුන්ට බෑ. ඒ වගේම සදාචාර කට්ටියටත් බෑ. සදාචාරකට කරප්පන් වෙනවා. ඒක gadu ගෑනවා. උලප්පු වෙනවා. ඒක කරන්නේ තියෙන අය අමාරු නම් ඉතින් කෙල්ලි අමාරු දිනකට කෙල්ලි යාර කමන්නේ අපිට අමාරු නැත්නම් අපි කෙල්ලි යන්න තියෙන එකයි තියෙන්නේ ලෙඩ කෙනෙක්ට කෙල්ලි යාර කමන්නේ ඉතින් ඒක උඩ කොම් වෙනවා ඉතින් ඒක නම් මම මේ මම හිතන්නේ අද දවසට අට සැරයක් ඉස්සර කියන්නේ ඉතින් මොකද කරන්නේ වෙන කරන්න දෙයක් නැහැ ඒ කොම් වීමට කැමති නම් අප්‍රමාදිත අනේකයි කියන අප්‍රමාදිත යනවනම් තනිය කඟ වෙනවාගේ තනියංග තමයි අනිකත් උඩන් දෙක තියෙනවානේ මේකට නෑ මේකට තනියේ ඒකෝචරේ කද්ද විසාන කපෝ කියව තියෙන රග්ග විසාන සූත්‍රය. ඒ ඉස්සල්ලාම කටපාඩම් කරපු සූත්‍රය. මේ ධම්මවාද හඳුන තාම කියනවා පුතගෙන කියලා ටිකවට කතා කියවන්නේ තනි වේන තනි කඟ වේනගේ තනියන් වගේ හැදෙන්නේ කියලා. දිනුවරට හැර ගියාන රජ කුසේ මේ අතල දාලා ඵලයන් කිසි කෙනෙක් එක්ක කොම්ප්‍රොමයිස් කරනවා. හරි ලස්සන තනක් තියෙනවා. ඒක අපේ මනසේ එක එක විදිහට කියනවා. සර්වචනන්ති ඉස්සල්ලාම 69ක් හැදුවානේ රහතන් වහන්සේලා. හැදුවම නිසා දෙන්නේ එකපාරේ හරි බලන්න. මොකද අරයා කියන්නේ මෙයාට විරුද්ධයි. මේ දෙන්නම රහතන් වහන්සේලා. ඉතින් මිනිස්සු ආගෙන මිනිස්සු ඉතින් අරයක් කියන එක වැරද්දද? මෙයා කියන එක වැරදි පටලැවෙනවා. එන්නේ උඹ දන්න විදිහට උඹ ගිහිල්ලා කියපන්. උඹ වගේ කියපන්. උඹ යන බාරේ අර මිනිහ කියන්නේපන්. ඒ තරම විචිත්‍ර විවිධයි මේ නිවන් මාර්ගය. ඒක එකනයි ඇති. ඉතින් අපි කොහොමද 100ක සමානට එකක් කියන්නේ? ඒක කර්මස්ථානයක්ද? ඉතින් මේ වෙලාවේ මේ පුද්ගලට ඉති දේ හැටියට මට කරන දෙන්නොන වෙන දෙයක මුල දීපන් වෙන දේ හොඳ වුණත් එකයි නරක වුණත් එකයි ඒක නෑ තරහ කියලා. ඒකයි අපිට කියන්න දෙන මූලික කාර්යය. එනිසා බුදුරජාණන්ගේ විදිහට මේ විචිත්‍රත්වයට විවිධත්වයට කිසිම කිසි කෙනෙක් ඔය විදිහට තත්ත්වයක් දීලා නෑ. අනික ඔක්කොම බැලුව ඔක්කොම එක මට්ටමකට ගන්න. සරෝජන දරගත්ත මේ හිත විතර විචිත්‍ර දෙයක් ඇත්තේ නැහැ. සම්පූර්ණ ඕන දෙයක් පහල වෙන්න පුළුවන්. ඒකේ මේ ඇඟ හිල් වැටෙනවා කියනකොට අර කාලකාරාම සූත්‍රය. ඒ හොඳට කියලා තියෙනවා Gnanananda Shanti magic of the mind කියලා. ඒකේ බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව මිනිස් ප්‍රජාව සහිත ඕනම ලෝකේ කරන ඕනම ඉතිලක් මන් දන්නවා කියලා. අපිට හිතෙනවා මට මේ ආපු හිතේ නම් නොදන්නව නම් හොඳයි කවුරු ඒ තරම්ම කුප්පයි තුච්චයි කියලා හිතේ ඒක බුදුහාමුදුරු දන්නවා නිසා අපිට බුදුහාමුදුරු නොදන්න අරුතයක් හිතන්න බෑ නැති හැමදේම දැකලා තියෙනවා හැමදේම හිතලා තියෙනවා හැමදේම කරලා තියෙනවා මේ මගේ වෙනස මොකද්ද ඔබ ඔබට සැලෙනවා මම සැලෙන්නේ නෑ එච්චරයි බුද්ධ එච්චරයි කතාවේ කියන්නේ ඔබට සැලෙන ගැටය අපි කියන නම්බුවක් කියලා අපි කියන කැක්කමක් කියලා බුදුහාමුදුරු ඔබට තමයි කෙලස් කියන්නේ නමුත් නොසැලී ඉන්න පුළුවන් ශක්තියක් තියෙන එකට සමාදම් වෙන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට කරනවා ප්‍රතාගති කියලා කියන්නේ එහෙම සත්‍යකට වත්ත මොකද? කෙලෙසයක් දැක්කටවත් සැලෙන්නේ නැහැ. නිසා තමන්ගේ අම්මා මෙතන ඉඳගෙන කපල කපල කපල කපල බලනවා. බලහන් ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්ත වාසාව කියන්නේ ඒකයි. මගේ දරුවා බොරු කියලාමකට රාජපුරුෂයයි තමයි ඒකත් උඩ කියලා කප්පුවා ගන්නවා. මගේ හිත සැලුන්නේ නැහැ. මගේ ස්වාමීන් වහන්සේ අකල් මරණයටපත් වෙලා දැන් ඉන්නේ ඇවිල්ලා බය කරනවා ස්වාමීන් වහන්සේ මගේ ඇඳටත් එනවා මගේ හිත දැනෙන්නේ අපිට ඕන කරලා තියෙන්නේ නෙවෙයි අපිට ඕන කරලා තියෙන්නේ සියල්ලම හොඳටම හරි ගිහිල්ලා ආඩ්‍ය වෙලා සතේ සම්පත්තියෙන් හරියට තමයි පින් කරන්නේ එනම හරිම සෞත් වැඩේ කොහේ එතන ගියාම කිසිසේත්ම පෞරුෂත්වයක් නැගින්නේ නැහැ මොකද ඔක්කොගෙම ආඩ්‍ය වුණාට පස්සේ මොකක්ද කියලා වැඩේ බුදුරජාණන් වහන්සේ ඒක මම හිතන්නේ ප්‍රාර්ථනා කරන්න ගියා ඒකට ඕන කරලා තියෙන එන අභියෝගයට අභියෝගයට මොන ජීවන ශක්තිය මේක ඇම්මෙලා තියෙන කැත්ත හොඳටම ඇති ඊට වැඩි වෙන වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් සෝරි කියලා තමයි කියන්නේ මේක වැඩි වන සත්‍යක් නම් ආයේ කවදාකවත් හම්බෙන්නේ නැහැ කියලා හිතනවා අපිට හම්බුනේ උපරිම සත්‍ය මේක සම්පූර්ණ වැඩ ගන්න පුළුවන් ඒ නිසා මෙතන ප්‍රමාද වෙන්න සතිය විතරන ඕන තරම් කර්ම තියෙනවා නැහැ. බුදුසසුන කියනවා විචිත්‍ර දේවල් අතර තිරසම මේ සත්ත්ව ලෝකේ ඉත විචිත්‍රයක් ඇත්ත නැහැ කියලා. ඒ කියන්නේ මිනිස්යාගේ හිතවිල්ල බාහිර ආවර්තනයක් තමයි මේ තිරසම බව කියලා කියනවා. ඒ නිසා මේ සර්වතම කියන මේ සියල්ලම මම දන්නවා කියලා. මේ එකක්වත් නොදැන ආරක්ෂා ගෙවෙන්නේ කතාගත කියලා. කියන්නේ දැනගෙන අල්ලන්නේ නැතු වෙන එකයි. ඒකට නොසැලී ඉන්න එකයි. ඒ කියනකොට මහකොළේ හෙල්ලුම් කවයි කියන්නේ. මම මේ සියල්ලම අහම් ජානාමි අහම් පස්සානේ මම දැක්කේ නැහැ කියන එක මගේ බොරුවක් කියලා කියනවා බුදුහාම. මම දන්නේ නැහැ කියලා කියන එක මම කරන වැරද්දක් කියලා කියනවා. මම ඔක්කොම දන්නවා. ඒකනේ සාදා සංගේ කල්පලක්ෂය පරිම පරණාත්ම බල බල හැම එන්න පුළුවන් අපි ළඟ තියෙන හැම අඳුරු ගුහාවක්ම හැම ශීදයක්ම දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි ප්‍රකාශයක් කෙරේ මේ අපි මේ ධම්මචක්කපවත්තන සුදී දිව්‍යයන් සහිත මරුන් සහිත බමුණු සහිත දේව ප්‍රජාව සහිත සමන බ්‍රාහ්මණයක් හයිතු ලෝකේ මම අද ප්‍රකාශ කරන දැක්කයි කියලා. එතකන් කිව්වේ නෑ මොකද දැක්කේ නැති නිසා. අපි කොහොමද කරන්නේ සත්‍ය හොඳ පැත්ත විතරක් බලලා කොහොමද අපි කියන්නේ දැක්කයි කියලා. අනිවාර්යයෙන්ම නරක පැත්ත දිහා අපිට හොඳ වාග්යම් බලන්න සිද්ධ වෙනවා. ඒක ටිකක් අමාරුයි. ඒකම ආරක්ෂා කරගන්න තියෙන කාලේ ඒකම ආරක්ෂක කාලයක් ගත කරලා තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් ඒ නිසා සියලු දෙනා මේක කියලා අපිට මේ ලැබුණා වූ වටිනා වූ ශාසනේ ලැබුණා වූ මේ වටිනා මනුසාත්ම භාවයේ අපිට ලැබුණා වූ මේ ක්ෂණ සම්පත්තිය ඒ වගේම පරිපරිච්ඡ කල්යාණ මිත්‍රාශ්‍රය ධර්මාන් ධර්ම ශ්‍රවණය මේ සත්පුරුෂ සංසේවනයේ කියන මේ තේරම ඇතිවීම සඳහා යම් කෙනෙක් අපිට උදව්පකාර කරලා තියෙනවා නම් පේන පේන හැම සියලු දෙනාම අපි වෙනාලට සීපත් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි මේ කරගන්නා උදාාරින් දකිත්වා දක සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සක සාදා ගනිත්වා කියන අදහසින් සියලු දෙනාම එක්තාවතා සම්මෙහි ගාථාව සජ්ජායනා පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා හිතාවතාචනම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධිය හිතාවතාචනම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සබ්බ සම්පත්‍ති සිද්ධිය ආකාදත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාරත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනම් ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං සීලු ඥාතිං සීපත් කරගනිමු ඊතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ අපි අපේ ප්‍රාර්ථනා වශයෙන් ප්‍රාර්ථනා ගාතාව ඉමිනා පුණ්‍ය කම්මේ මිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සසං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සසං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු දැයි සියලුම දෙනා ඉන්න ඉන්න විදිහට වන්දනා කරගන්න මම ආශිර්වාද ගාථාව සජ්ජායනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු සෝපත්තිකා සාදු සාදු අනුමෝදාමි ආදි අනුමෝදි සබ්බං කමාන් කමිතබ්බං සෝපත්තිතා පටිච්චසමුප්පාද